අදත් අපේ ප්‍රශ්න විචාරාත්මක කඩපිළිවෙලට නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊගිට ප්‍රශ්න වලට සාදර වෙමු. ඊට පස්සේ බලමු සභාවෙන් කරන ප්‍රශ්න වලට ආරාධනා කරමු ඊට පස්සේ සභාවකට කිරීමේ මේ සැසිවාරයේ ආරම්භ කළ දෙන්න කියලා. මේවා මේ ස්වාමීන් තුළට පැමිණියද මට සතියේ සිටිය හැක. මෙසේ ටික වේලාවක් සිටින විට නැවත ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන්නට විය. හෘද ස්පන්දනය දැනෙන්නට විය. එවිට මම නැවත ආශ්වාස ප්‍රාශ්වාසයේ පිළිබඳ සිත යොමු කරමින් නැවත ඉහත සංහන් කරන ලද පියවරන කළෙමි. මෙම தත්ත්වය මෙසේ දින කිහිපයක් කළෙමි. ගරුතර ස්වාමීන් වහන්සේ මෙම தත්වයෙන් ඉදිරියට යාමට මම කුමක් කළ යුතුද? සම්පෙන්දිනේ කළගත්තොත් වාර්තාව කියන්නේ අපි යම් අරමුණක් මූල කර්මස්ථානදී දුවට විස්තර සහිතව ඒක නැත්තම් අප්‍රමාදව ඒක දිහා බලන්න හිටියොත් ඒ විපරිණාමය සිද්ධ වෙනවා. විපරිණාමය කියන්නේ වාරක ගොරෝසු දේශියුම් වෙනවා. ඒ සිමුණා නැති වුණා කියලා බලනට ආයෙත් ගොරෝසු වෙනවා. ආයෙත් ඒක දිහා මුල ආධුනික වේකාසිලෙක් වශයෙන් දැන් භාවනා පටන් ගත්ත කෙනෙක් විදිහට වගේ ඒ නැවසරෙක් මතු වෙච්ච අරමුණ දිහා බලනට ආයෙ සිමු වෙනවා. ආයෙ ටිකක් වෙලා ගිහලා ආයෙ ගොරෝසු වෙනවා. ඉතින් මේ අරමුණේ තියෙනවා ඇතිවීම නැතිවීම දෙක ජවනිකා වාසේ. ඉතින් මේ යෝගාවචරය මේ නියමනේ ආගෙන ඉන්නකොට තේරෙන්නේ නැහැ. මේ අරමුණ ගොරෝසු ඉඳලා නැති වෙන පැත්තටද වඩා මනාපයක් දක්වන්නේ නැත්නම් සියුම්ම තැන ඉඳලා ඉඳලා ආයෙ ගොරෝසු වෙන තැනකටද මේ චක්‍රයේ පළු දෙක දෙකට බෙදලා මේ කතා කරලා තියෙන රචනයේ හැබැයි මේකේ කැමැත්ත තියෙන අරමුණ ගෙවිලා යන පැත්ත දකින්නකොටද නැත්නම් නැති වෙච්ච අරමුණ ආපහු මතුවෙන පැත්ත එනකොටද කියන එක මේකේ ලියවිලා නැහැ අන්න ඒක දක්නාසුලුව මේක බොහෝ වාරයක් වෙන්නේ. එහෙම නැත්නම් අපිට අහන්න පුළුවන් මේ ලියපෙකනාගෙන් දැනටමත් මේ දෙකෙන් එකට මනාපයක් සහ අනිකට අමනාපයක් හිතේ පහවිලා තියෙනවද කියලා ස්වභාවට ඉදිරිපත් වෙන්න කැමතියි. ලියපෙකන කැමතිද? මගේ ප්‍රශ්න තේරෙනවද? අරමුණ නැති වෙනවා දකින්නකොටද මනාපයක් සතුටක් ඇති වෙන්නේ? නැත්නම් නැති වෙච්ච අරමුණ ආය ඇති වෙනවා දකින්නකොටද තමන්ට මේ වඩා භවණ හරි කියලා වැටහෙන්නේ? අරමුණ යටි වෙලා යනකොට. අරමුණ තුල නැතිලා යනකොට එතකොට ඒම තිබිච්ච ගොරෝසු අරමුණදී හොඳට බලහින්නකොට නැතිවීමට කැමැත්තක් තියෙන යෝගාවචරයක් නම් ඒ නැතිවෙච්ච අරමුණ ආයෙ මතුවෙනට අකමැත්තකුත් තියෙනවා. ආනේ ඒ දෙක අනුව තමයි අපේ චරිතය පැහැදිලි වෙන්නේ. අපි රූපෙටද කැමති අරූපෙටද කැමති. ගොරෝසු රූපයක් ඉඳලා නැති වෙනවා දකින්න කෙනා දල වශයෙන් කැමති අරූපෙට කැමති. නමුත් ඒ වෙනකොට ආය රූපයක් නැති වෙනකොට එයාට වෙන්නේ කාර්ය ආධුවක් භාවනා කරලා සතිය කැඩිලා සමාධිය නැති වෙලා කියලා මේ පුද්ගලයා නෙමෙයි මේ කියන්නේ. අතරකින් එනවා මනාපමනාප දෙනවා. අන්න ඒක මතු කරලා ඒක දැකගෙන දිගට භාවනා කරන්න ඕනේ මේ අපි මතු කරගන්න කාරණාව ඇත්තද කියලා බලන්න. නැති වෙච්ච අරමුණ මතු වෙනකොට නුරුස්නා ගතියක් තියෙනවාද? ඇති වෙච්ච අරමුණ නැති වෙනකොට විවේකයක් සාන්ත ගතියක් තියෙනවාද? මේ මම කරන දෙයක්ද එනක මේ පටිච්චසමුපාදය දිහා බලනකොට මගේ අනවරතේම අනුත්සාහයෙන්ම නිරුත්සාහයෙන්ම මනාපමන දෙක පහළ වෙනවා හුස්ම නැති වෙලා යනකොට හිත සැහැල්ලු ගතියක් වෙනවා ඒක පමණට දැනෙනවා. ඉතින් ආයෙත් නිවන් ආයෙත් සුදල අවබෝධය තියාගෙන ආශස් ආශස් කරන ආයෙත් ඉලක්ක කරනවා. මට හිතෙනවා මගේ ප්‍රොග්‍රෙෂන් එකේ මම වාකරේ වාකරේ අකුසල කර්මයක් ඉඳද ආයෙත් පස්සට යෑමක් විදිහට මම දැක්කේ ඒක ආයෙත් ගැන මෙහි කරනකොට. ඔය පස්සට යෑමක් හෝ මං කරන වැරද්දක් හෝ රික්ෂන් ප්‍රොග්‍රෙෂන් බලන්න පුළුවන්. මේ අරමුණ නැති වෙලා යන සහ ඇති වෙලා යන එකද මං කළ වැරද්ද නැත්නම් මතු වෙන එක මගේ වැරද්ද නිසා මතු වෙන එකද එහෙම නැත්නම් මේ නැති වෙනකොට සතුට වෙන්නයි ඇති වෙනකොට කනගාටු වෙන්නයි මේ කරන මනාපමන ආවේද මගේ භාවනාව කඩන්න මම දැන් මම මේ පහදන්න හදන පැතිරිට පේනවා කියන්නේ භාවනා කරන යනකොට මතු වෙනවා ඒක ආයෙත් වෙනවා ආයෙත් වෙනවා ආයෙත් ඒක දිහා බලහින්න මම මේකට එකකට මනාප වෙන එකට අමනාප වෙනවා. ඒ කියන්නේ තාම හිත අෂ්ටලෝක ධර්මේ කම්පණ වෙන මට්ටමන කියලා නෑ මේ බොහොම සිවුන් දෙයක් මම කියන්නේ. ඉතින් මේ මනාපේ අමනාපේ තමයි අපි සංඛාරික බඳින්නේ කියලා දැනගත්තොත් ඒ මනාපවන අපිට ලැබෙන කිසිම ලාභයක් නෑ. අපි මොකද්ද අහගන්න දෙයකට මේක හොඳයි මේක නරකයි කියනවා මේ සතරේ සතේ කාර්යයක් කරගෙන තැකිනික වුණ තියෙන පැත්ත හොඳයි කියනවා පොල් ගහ තියෙන පැත්ත හොඳ නැහැ කියනවා. දෙනකොට දෙකම තමයි හම්බ වෙන්නේ. ආය අපිට මේ හොඳයි කිව්වට පැතිරින් මොන විතරක් තියෙන කාසියක් වන්න හම්බ වෙන්නේ දෙවැක්ම හම්බ වෙනවා. ওই දෙකටම සමහිත දාන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ පෙරළියේ යද්දී අරමුණ ගෙවුණා ආයමතු වුණා ආය ගෙවුණා ආයමතුන යති ඕක දිහා කිසිම ප්‍රතික්‍රියාවකින් තොරව අපේක්ෂාවකින් තොරව මනාපමනාපකින් තොරව එහෙම නැත්නම් ක්‍රියාප්‍රිය භාවකින් තොරව බලන්න පුළුවන් අපි ගහක් ගලක් වෙන්න එපා. නිවන් දකින්න අපි ගහක් ගලක් වෙන්න ඕන. අපිට මේ දෙකෙන් එකට මනාවමනාප වෙන තාක්කල් අපි ඡන්දයක් දීලා තියෙනවා. ඒ අනුව අපි ධර්මතාවට කටපාඩම් ඉතින් අපිට පුළුවන් ද මේක දිහා බලලා ඕ ඇත්ත තමයි නැතිලා යනකොට නම් මට සාන්තියක් විවේකයක් තියෙනවා. ඒකත් කරලා ගන්නවා. හොඳට සතිය තියෙනවා. ආපහු එක මතුවෙනට මගේ වැරද්දක් නිසා මේක උනේ ඇයි මේ නැති වෙච්ච එක ආපහු මතුනේ ආයෙමට මුලින්දලා පටන් ගන්න දෙනවා නේද කියලා අමනාපයක් ඇති වෙනවා මේක තහවුරු කර ගන්න අසුළු මේක දිහා බලන්න ඇත්තද මේ කියන කතාව. නැති වෙනකොට මනාපයි ඇති වෙනකොට මනාපයි කියන එක තහවුරු කරගන්න ගන්න ඒකල බලන්න මේ මනාපමනාප කියන්නේ මොකද්ද මට ලැබෙන ලාභය. ඒ වෙනස මේ මම කරන දෙයක්ද මගින් ඉබේ සංකාරගත වෙන දෙයක් කියලා. ඉතින් මේ මනාපමනාප දෙක මතර සංයෝජන ධර්ම සියල්ලම බැඳේ. ඉතින් මේ දෙකටම සමාන වෙන්න පුළුවන්. ඇති උනත් එකයි නැති උනත් එකයි දෙකටම සමහිත ගන්න පුළුවන් නම් අපි කියනවා නොසලෙන මනස, අෂ්ටලෝක ධර්ම කම්පන නොවන මනස, එහෙම නැත්නම් තාදී මනස, එහෙම නැත්නම් මෝරච්ච මනස කියලා. ඒ නිසා මේකම නැවත යන්නේ. බලන්න ඕනේ අපි මේ සාකච්ඡා කරලා මුතු කරගත්ත කරුණු ඇත්තද නැත්තද කියලා. ඇත්තයි කියලා දැනගත්තම තේරුම් ගන්න පුළුවන්. මේ නැවත අරමුණක් මතුවීම කරේ ද්වේෂය කියලා කියන්නේ රූපාරාමණයට ද්වේෂයක් තියෙනවා. අරමුණ ගෙවෙනකොට අරූපේ මනාපයක් තියෙනවා. රූප ලෝකෙට මනාපයි අරූප ලෝකෙට මනාපයි මේ තමයි සාමාන්‍ය විස්තර විභාගයේදී දාන තාක්ෂණික වචන. ඉතින් මේ මල වොන්තු අපිට අරූප වෙච්චාම මනාප රූප වෙච්චාම මේ මම කරන දෙයක් නෙවෙයි. හැබැයි මම ගినాපු ජම්මාන්තරගත අගයන් ආඩම්බර වෙනවා. මේක කාම ලෝකේ ඉන්නකම් පේන්නේ නැහැ. කාමලෝකෙ ඉන්නකම් අපි අල්ලපු ගෙදත් එක්ක කරන්න කරනවා UNP කට්ටිය ශ්‍රී ලංකාවත් එක්ක කරන්න කරනවා ශ්‍රී ලංකාව ඒක තියෙනවා ඔය එක ගෙවුවට පස්සේ තමයි අපිට වෙන්නේ ඊට යට තියෙනවා තව කොක්ක රූප ලෝකෙට ගා රූප ලෝකෙට අන්නේ දෙක පිළිබඳව නොසලෙන මනසක් එහෙම නැත්නම් විනිශ්චය කරන්නේ නැතුව දෙකම සමසේ බාර ගන්න පුළුවන් තරමට යනවනම් ටිකක් කියනවා තාදු එතන එහෙව් මනසක් තිබ්බහම මොකෝ මට නැතුවම මොකෝ මේක මම මනාවමනාප වුණාට ඒක කොහොම තමයි හැදලා. මේ එනවා මේ යනවා. මොකද මම පෙට්‍රල් දුන්නා. මම කොහොම ඉඳියත් මේ මිනිස්සු ගහගන්න. ඉතින් මම මොකක්ද මට ප්‍රශ්නේ. මම කිව්වත් ගහගන්න නැගත් ගන්න. ඒක දෙයක් බලලා නොදැක්කා වගේ ඉන්න පුළුවන්. මොකද අහලා නෑ වුණා වගේ ඉන්න පුළුවන්. ඕක දැනිලා නොදැන්නා වගේ ඉන්න පුළුවන්. මොන්ජල් කමක්ද නැත්නම් ඥානයක්ද? ඒක හැබැයි ඔය නිකන් එන්නේ. ඒ දැන් අපි මේ මේක මේ සුද්ධ වුණාට පස්සේ මේක කමටහන් සුද්ධ වුණා. සුද්ධ වුණාට පස්සේ ඔය නැවත එන්න ආරින්නේ. ඔය යන තාලෙටම නටන්න ගන්න. වේදිකාව දින නටන්න ඉන්නකොට බලන ඇත්තටම නැවත අරමුණ මතුවෙන මත අමනත් අමනාපයක්. ඒකේ අරමුණ ගෙවෙනකොට මනාපයක් කියන එක මේ තහවුරු කරගන්නවා. තහවුරු කරගන්නකොට ඒකින් තාක්ෂණිකව කියන්නේ මම රූපෙට අකමැති අරූපෙට කැමති. ආ ඒක සාහකද නම් මේ මල හොටු කැයි ගෑනිත් එක හොටු ගෑනිත් එක කැයි ගෑනිත් හොටු ගෑනි ගන්න ඕනේ ඉතින් මේක දකින්න නැතුව තමයි අපි තාම කාම ලෝකේ ඉන්නේ ඒකෝට අපිට මේ රූපාරූප දෙකේ බැඳනක් තියෙන බව දන්නේ නැහැ ඒ නිසා ඉස්ලාමයේ කාම රූප කාම ලෝකයේ ප්‍රයෝගයෙන් අයින් කරන්නේ මොකද්ද ප්‍රයෝගේ කාමයේ ප්‍රතිස්ථාපන කරනවා කාම සංඥා කාම සංඥා ප්‍රතිස්ථාපන කරනවා රූපේ රූපේ ප්‍රතිස්ථාපන කරනවා රූප සංඥායි අන්න ඔය තඩමාරුවේ තමයි හතරවෙනි පීවරේදී රූපේ රූප සංඥාවක් වඩපත් වෙනකොට තමයි අපි කොක්ක ගහන්නේ. කොක්ක කියන්නේ අපේ ඒ කොක්ක තමයි අපි දැනගන්න ඒක මේ වගේ සාකච්ඡා කරලා හෙලිකිරීමකින් මිස මගේ දැනුමින් මගේ තීරණේ ගන්න බෑ මොකද මම පක්ෂග්‍රාහී නෙවෙයි මේ දෙක දකින්නකොට මම දැනටමත් උසාවියේ නඩුකාරයෙක් වෙන්න සුසුකන් නැහැ මොකද මම දන්නේ නැතුව මගේ හිත එකට බැඳිලා ඒක කාටද ප්‍රකාශ කරනකොට වෙන කෙනෙකුට වරන්න පුළුවන් අනුන්ගේ ප්‍රශ්නයක් නෑ මේ සාකච්ඡා කරන්නේ. තමයි ෆැක්ට්. ඒක කියන්න බලන්න උඹට තියෙනවද මේ නැති වෙනවට ඔබ කැමති ඇති වෙනවට කැමති නෑ. ඔව් එන ඔබ නැවත සාකච්ඡා කරගන්න. නැවත වෙලාවෙන්න. ওই විදිහටමයි කරන්නේ. පස්සට ගියා ඉස්සරහට ගියා කතා වන්නේ. ඕක වෙනකොට බලනවා මේ දෙකේදී එකටම නාපේ එකට අනාපේ එකට රුචි එකට අරුචි ඔය දෙක තමයි සංසාරේ තියෙන මේ මනාප අමනාප තීරතා කළම බැලියෝ. මොන දේ ගන්නවා මේ මනාප මනාප දෙක අයින් කරුවා නම් අපිට සංසාරේ කොක්ක වදින්නේ නැහැ. අපි සංසාරේ කොක්ක අහන්නේ නැහැ. ඉතින් එතකොට හැබැයි නිකන් අතෝල හොද්දක් වගේ තමයි ජීවිතේ. කිසි රසක් නිරක් නැහැ. නෑ අප්පා. ඒක රර බැරිකමට කනවා. ඉතින් ඒකට උඹල ටිකක් දාලා අනම්මනම් කරන කෑවට බැරිකමට තමයි පතරෝද කන්නේ. හැබැයි ගුණ අගුණයක් නැහැ. කටකුරුයි පතෝලේ දෙක අගුණයක් නැහැ. වැටකොළු ටිකක් වාජී කරනවා. පතෝල ඒකක් නැහැ. ඉතින් පතෝල ගන්න වෙලවලු නැතුව. ඉතින් ජීවිතෙත් ඒ වගේ තමයි මනාපමනාප දෙක තමයි චිත්‍රපටිවල තියෙන්නේ. සුපර් මාකට් එකේ තියෙන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන්නේ. මනාපමන ඒවලේ පුළුවන් තරම් වවනවා. මේ නම කියලා ඊළඟ අපේ බ්‍රෑන්ඩ් එක ඒක තමයි හොඳ ඒක. අනිත් නිකන් නිකන් ප්‍රොඩක්ට් එක ඉල්ලන්න එපා. අපේ බ්‍රෑන්ඩ් නේම් එක කියලා ඉල්ලන්න. ඒක හොඳ ඒක ඉතින් අපි ඒකටම යනවා. ඊළ අන්තර මනාපමනාප දෙක තමයි සංසාරට බැඳ කියලා දැනගත්තාම අපි මෙතෙක් කල් කාලා තියෙන මඩ ගන්න හිතා ගන්න පුළුවන්. අපි අම්මලා තාත්තලා අපට කවලා තියෙන දේවල්, අපි අපේ දරුවන්ට කවන දේවල්, අපිට මේ අධ්‍යාපන ආයතනයෙන් කවන දේවල් ගන්න දෙයක් නැහැ. මේ ඒ ඔක්කොම කාලා තියෙද්දී භාවනාවෙන් මේක බලන්න පුළුවන්කම තමයි බුදුආමරණ කියන නයිගණක. කොච්චර වරද්දාගෙන තිබ්බත් ඒක ප්‍රමණය ඩැමේජ් එකක් වෙලා නැහැ. අලුතෙන් මේක කපන්න පුළුවන් කපලා කහ කැල දෙකට කැඩුවාගේ පේනවා. බලනකොට පේනවානේ අරූපෙට මනාපයි. රූපෙට මනාපයි. ඔබ සාතික් කරගන්න ඕන නිකම් කියන්නේ යන්න එපා. ඔය පළවෙනි නිරීක්ෂණය වැරදෙන්නේ ඉතිතියි. නැවත නැවත බලනකොට කියන අනුපස්සනා කරනවා. ඒකම බලනවා. ඒක කරන්න දෙන්නේ නෑ. ලාකච්ඡා කරු නැත්නම් මේ මට වැරදිලා. මම පස්සට යනවා. අනම්මනම් කියලා ඔතන නිකන්. හෙලෙත්තාඩුවක් එනවා. ඒ හෙලෙත්තාඩුව තමයි මාරේ අපි මේක පරිශන කරන්න දෙන්නේ නැත්නම් නඩු විශ් කරවන්න හදනවා. අපි නෑ අපි කියන ওই නඩුවම ගන්න. ඕකම බලන්න. ඕකම නැවත නැවත බලනකොට අරකම රීටරේට් කරන්න. අරක තා ස්ථාවර කරන්න. ස්ථාවර කරන තේනවා මේ කාටද මම මේ කවුරුන්නේ? මේ කිනුට මම ආපෙලා කරනවා මොකද්ද මට ලැබෙන්නේ ලාභේ? නමුත් පණේපා කියන්නේ අපි මේක කරනවා. ඒ නැත්නම් ඒක ඥානගතව කරනවා. ඒක මතු වුණා නම් සුදුසානාසෙ පෙන්වන ඥානතෝ භික්කවේ පස්සතු ආස්වාන හැමද. ඒක දන්නවනම් මහන්නේ. ඒක දැක්කනම් මහන්නේ ඔකයි නෑ. ඉන්න බෑ. ඒ නිසා ඔකට අමනාපයක් නැතුව ඔක ඉස්සරහට යන පස්සට කරන විශේෂ කර ඕක බලන්න. ඒකට ආස්ථාලෙ ඉන්න තියෙනවා. ප්‍රශ්නාංක දෙක ගරු ස්වාමී වහන්සේ සිතනවා හා සිතනවා අතර සීමාව නැතිනම් වෙනස දැනගන්නේ කෙසේද? යම් සිතුවිල්ලක් අසංකාරිකද නැත්නම් සසංකාරිකද යන්න පිළිබඳව සමහර විටක වටහාගත නොහැකි වේ. තේරුම් ගන්න. කොයි එකන බලන එක ඔය ඉස්සලා කියෝ රූප ලෝකෙට කැමති නෑ අරූප ලෝකෙට කැමති බොහොම සියුම් දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ හිතවිල්ල මා විසින් චේතනාපූර්වක හිතන ලක්කත් එහෙම නැත්නම් මේ වේදිකාවේ කවුද වෙලා රඟ බලලා ගිහිල්ලා. තොවිලක් නටලා ගිහිල්ලා. ඒක මේ මට ඕන එකක්ද? එහෙම නැත්නම් මම දන්නේ නැතුව මගේ වේදිකාවේ නටලා ගිහිල්ලාද කියලා. ඉතින් මේකෙදි එකකට අපි 16යි. එකකට ස්වාමී. හිතලා කරුවා නම් ඒක මගේ වැඩක් මම ස්වාමී මම තමයි විදහායක. මම තමයි වේදක. මම තමයි නේවාසික ඉතින්. එහෙම නැතුව මම නැතිලා ඒ වෙලාවල නටලා ගියා නම් මම 16යි. කවුද ඇවිල්ලා පිස්සු කියලා ගිහිල්ලා. ඉතින් ওই දෙකවත් අපි දන්නේ නැහැ. මේ gedara මම නේවාසිකයාද මම විධායකයාද මම වේදකයාද මම හිමිකාරයද කියන එකවත් අපි දන්නේ නැහැ. මොකද මේකෙන් එන වේදන විචිවිලි වල 95කට වැඩිය අචේතනික වෙන්නේ. හැබැයි ඔක්කොම පශ්චාත්තාප වෙනවා. 100 100ක් එක්කම පශ්චාත්තාප වෙනවා. එමේ 95ක්ම මම මම සාමාන්‍යව කියන්නේ මම දන්න බයිමන් කියලා. කරන්න දෙයක් නැහැ. මේ දරුවෝ 10 දෙනෙක් ඉන්නවා නම් මේ දරුවෝ 10 දෙනා මගේද නැත්තම් මේ ගෑණි වෙන මිනිහෙක්ගේ බුද්ධිය කරගත්ත දරුවෝද කියලා දන්නේ නැහැ. තාම නලවනවා තියාගෙන අනේ මගේ රත්තරන් පුතේ ඒතර ගෑණිට hina යනවා කියනවනේ අතරමා hinaවලින් එකක්. මේ මේ මොකද වහේ දන්නවනම් මේ නලවන්නේ මොකද්ද කියලා. ඒ දෙල්ලෙ පිටු ගියේ. අපි බොහොම සන්තෝෂයෙන් තාත්තයි කොට අසන කරලා තියෙනවා. පියාවවට ගෑණි hina යනවා. දරුවෝ දන්නේත් නැහැ. ඉතින් දැන් නලවනවා. බුදු පුතුණ අරගෙන බලන්න දෙනවා. ඉතින් මේ මේක නම් අපි මේ අපි ගන්න මේ දුක් ජීවිතේ අපිම තකතිරුකම මිසක් අපිම ඇසියුම් කරපු එකක් මිසක් මේ හිතවිලි පොතක් තියෙනවා thought without a thinker කියලා. මාකර්ස් කියන්නේ පොත. කියවලා බලන්න. යම්ත විපස්සනා කරපු එකනම සයිකියාට්‍රිස් කෙනෙක්. එයා ලියනවා මනුස්සයා Tamante හිතවිලි නිසා හරියට පශ්චාත්තාප වෙනවා. හරියට ඒක පහත් හිතවිලි මගේ හිතට එනවා. මේ අරකයි මේක නැත්තම් හොඳ හිතවිල්ලක් ආවද ලකුණු කරගන්න බැරි වුණා. අනම්මන මේ එකක්වත් මටයි තියෙන්නේ. ඊට අනුව භාගයට වැඩිය ඔහේ නන්නකාරයන් හිතවිලි. මේ ඔක්කොටම වරි වෙන එක තමයි පුතත් ජනයේ වැඩි. ආරෙන්නාංශේ බලනවා මගේ ඉතල මේ පිස්සු කෙල්ල කවුරු හරි ගියාට මම ඒකට පශ්චාත්තාප වෙන්න ඕනේ. මගේ ක්‍රියාත් ඔච්චරමයි, මගේ වචනත් ඔච්චරයි, මගේ හිතවිල්ලත් ඔච්චරයි. ඉතින් ඒ නිසා හොඳට හිතවිලි පිළිබඳව අචේතනික සචේතනික ભેදය එහෙම නැත්නම් අනායාසයෙන් සිද්ධ වෙනවද ආයාසයෙන් සිද්ධ වෙනවද ભેදය දැක්කට පස්සේ තේරෙනවා අපි දවස පුරා කතා කරන දේවල් උදේ පාන්දර සැලසුම් කරන වැඩේට කොච්චර වෙනස්ද කියලා. එනේ එනේ කරාටපත් උත්තර දෙන්න යනවා. ඒකේ අනා ගන්න අනා ගන්න කෙලවරක් නැහැ. උත්තර දුන්න නැත්නම් සමාජශීලී නැහැ කියලා. ඒක නිකන්. ඊට පස්සේ කීල් කරපු දේවල් වලට අනුව පිටින්න ගියාම ක්‍රියා රාශියක් කරනවා. අපි දැන් සුකර එකක් කරන්න ගියා. අර මේ පිටු විහාට ඇවිල්ලා අර කරවම කරනවා. යාර බලයන් චාන්චු, යාර බලයන් චාන්චු, අර ගෙලින් චාන්චු, මේ ගෙලින් චාන්චු. එච්චරයි නැත්නම් වරෙන් මචං ආමෝදේ නාන්න. නමුත් මට ඕකට බයයි මට යන්න ගියොත් අම්මා ගලාවි මට. ඉතින් උදේ ඉඳලා හැන්දෑවට කගෙන ආරාධනා ප්‍රදේශේ හිටන්න බලන්න. කුරුල්ලෙක් කෑගහම හිතවිල්ලක් එනවා. ඇසක් පානවා හිතවිල්ලක් එනවා. මේ ඔක්කොම හිතවිලිවලට අපි පණ දීලා ඊට පස්සේ සාධාරණ සාධාරණ හදනවා. ඉතින් මේ මනසට වෙන වැඩක් නැහැ. පිටිවිල්ල ඇල්ලුවා නම් ඒක අමාරුම දේ නමුත් ඇල්ලුවා නම් තේරෙනවා අපි කතා කරන දේවල් කවදාකවත් උදේ උදේ පාන්දර ගල්සුනේ කිරිවන්නේ. දකින්න දකින්න එක නැහැදිට අපි කතා කරනවා. කතාවට අනුව වැඩ කරන්න ගියාට පස්සේ අපි වැඩ කරගන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ හිතවිලි රාශිය බල්ලා මේ හිතවිලි ආගන්තුක දේවල් කියලා. මේ වේදිකාවේ ඇවිල්ලා නටලා යන තොවිලයක් මෙතන තියෙන කියලා බල්ලා ඕන හිතවිල්ලට එන්න දුන්නා නම් ඒ කියන්නේ මේ හිතවිලි පිළිබඳ හොරී කරන පිළිවෙල මොන හිතවිල්ලක්වත් එන්නේ. ආපහු අපිට මොකයි කියලා කියන්නට මොකෝ ඉතින් මම කියලා නෙවෙයි කියලා ගන්නවා insignificant. ඒකයි ශූන්‍ය කියලා කියන්නේ තුච්චයි කියලා කියන්නේ රික්තයි කියලා කියන්නේ. පරතෝ කියලා කියන්නේ හිතලා බලලා කරන හිතවිලි වගේ කුත් තියෙනවා. 5% වලට අඩු නම් ස්ටැටිස්ටික්ස් වලින් කියනවා insignificant කියලා. ඒක තුච්චයි රික්තයි පරතෝ. අපි හිතලා ගන්න දේවල් හිතනවා. අපි අරගෙන යනවා කවුරු උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්නේ කියලා බැලුවොත් තන්නේ කර දාසයි. තන්නේ කර බත් බැලියෝ. තන්නේ කර වාල්ලු. හැබැයි ඊට පස්සේ ඒක සාධාරණීකරණය කරන්න පුදුමාකාර කතාවල් කියන්න පටන් ගන්නවා. මම ඒක කිව්වේ අහවල් එක නිසා මේක නිසා කියනවා. මේ අවජාතක දරුවන්ගේ තාත්තයි කොටි ආසන් කරලා සන්තෝෂ වෙනවා. ප්‍රඥා නැහැ වැගෑනි දාන්න. අන්නෝගේ ප්‍රශ්නේ. ගැහෙන් දන්නව නැලෙවට හතර ඉනාවකින් එකක් යන්නේ කුස්සිය ඉඳගෙන ඉනා වල මිනිහා ඉලිපත් ඉන්නවා බබා නන්නකොට ඒ ඒ જાති මේ පුතත්ජනයා කියන සතා ඒ අර ඉන්දියාවේ තියෙන මනස මම ළඟදී රාජිනීෂේ නැත්තම් ඕෂෝ පිස්සු ඩබල් මේ මිනිහා කියනවා මට හම්බුනොත් එම කවුරුත් එක්ක කතා කරන්න කියලා මෙයා බුදුහාමර මෙයා පුතත්ජනයයි කියලා මට choice එකක් දුන්නොත් මම කවම කවදාවත් බුදුහාමරත් එක්ක කතා කරන්නේ බුදු වැඩන්නේ එකම දෙමුළු කියන්නේ. ආත මනුස්සයා මේක පිට නැහැ කියන්නේ. පුතඥයත් එක්ක මේ දැන් මේ ඔපුරක එක ඔළුව පොළේ ගහලා වෙන දෙන්නේ නැහැ. උත්ේ කාරි ජොලිලු කතා කියන්නේ බුදු ආමු උදේට ඇඳගෙන සතුටාගාති කියන්නේ. ඕකේ වැඩන්නේ කතා කරන කතා කරන පුතඥයෙක් එක්ක විලි ලෙච්ච නැහැ. කිසිම ආත්මයක් නැහැ. වග වෙන්නෙත් නැහැ. වග වෙන්නත් බෑ. ඉතින් ඒක දිහා අහගෙන ඉන්නකොට වෙන ස්වර්ගයක් මොකටේ? ඒ තරම්ම නිකන් මේ විලක්ස් මැද තියෙන පහසෙලිකක් කුලකට යහම මැද ගහගෙන යනවා. එයාට තවත් දෙහෙට ගියා, මෙයාට තවත් ගියා. පාල්වාම ඉන්නවා කිසිම පදනවා, කිසිම චාරයක්, කිසිම ආධ්‍යාත්මයක් ආත්ම මොකක්වත් නැහැ. ඒකියෝ. ඉතින් ඊට මේක වැඩි හොඳයි. හිතවිලි ආවට කමන්නේ අභිරමණය කරන්න එපා, අභිනන්දනය කරන්න එපා, අද්දෝෂණය කරන්න එපා. ඒක මම කියාගන්න තිබා, මගේ කියාගන්න තිබා. මේක හොඳයි මේක නරකයි කියන්න යන්න එපා. මේව අවජාතකයි කියලා එකක් හිතන්න. මගේ මේ වේදිකාවේ හොරෙන් සංගපාන දේවල් අවජාතකයි. හැබැයි කාම ලෝකෙදී අවජාතක නෑ. කාම සංඥාවේදී අවජාතක නෑ. රූප ලෝකේ අවජාතක නෑ. රූපේ රූප සංඥාවක් වෙනකොට විතරක් තේරෙනවා. මේ නේ හිතවිලි නේතන් මම නේසෝ අමස්මි නමේසෝ අත්තා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි එතෙන් ධානකම් කිව්වොත් අඥාන උපේක්ෂාවක් වෙන්නේ ඉතියි මම අසුව කට උරුවට කියන අතන ගියාට පස්සේ නම් තේරෙනවා ආසේ බලාපොරොත්තු යනවා ඕන නම් බලාපොරොත්තු අත්ත දෙන්න පුළුවන් ඔහේ පාවෙ ඉතින් ඒක අඳුර ගන්න බෑ ඒක තමයි ඔය concept and reality කියන පොතේ ඥානන්ද සාංශික තාමත් සවිස්තර පෙන්නන්නේ මේක හිතලුවක්ද නැත්නම් ඇත්තම රියැලිටි එකක්ද? අඳුරන්න බෑ. අපි ඔය කාට හරි පරිකාරයක් කියලා යව මට දැනෙන්නේ නියම කරා. එහෙනම් එයාට අපි ටැග් එකක් දෙන්න ගියා. ඔය කිසිම දෙයක් දෙන්න වෙන කෙනෙකුට අයිතියකුත් නැහැ, පුළුවන්කමකුත් නැහැ. මොකද මේක නිකන් මවාපෑම ඇත්තක්ද කියන එක වත් ඒ දෙක අතරවත් පැහැදිලි එකක් නෑ. යථාර්ථයක් සහ සංකල්පයක් අතර concept and reality ඉතින් ඒ නිසා ඕනම වෙලාවට concept එක reality එකක් වෙන්න පුළුවන්. ඕන reality එකක් concept වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ sannivedanayak ලෝකේ කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ සංකප්පලාපයක් විතරයි. අපිට කියන්න ඕනේ කාටවත් කිව්වට එයාට ඒක ඇහෙන්නේ නැහැ. එයාට ඇහෙන්නේ එයාට අහන්න කැමති ටික විතරයි. ඒ නිසා බුදුන් දකින්න නැති වනත් අහන්න නැති තාමත් අපි සංසාරේ. බුදුහාමුදුර අපිට ඕන බණ කිව්වොත් අන්න අපි බුදුහාමුදුර. බුදුහාම අපිට ඕනේ නැති බණ කියනවනම් දැන් ඔය යන්න කියලා යනවා. ඒ නිසා අපිට ඕනේ අපිට ඕනේ ගායකයා. අපිට ඕනේ මනාප බණ කියන කෙනා ආවම අම්මා බණ දෙන්න. ඔක්කොම දෙනවා. ඊට පස්සේ අනික ඔක්කොටම බණින්නත් ඕනේ. ඒ අනික කට්ටියට බණින්න ඕනේ. ඉතින් ඒගොල්ලෝගේ කට්ටියට ඒගොල්ලෝ වෙනම ගායක වර්ගයක් වෙනවා, ප්‍රේක්ෂක වර්ගයක් වෙනවා. රුචිකත්වෙත් ඉතින් වෙන නාටකමක් යනවා. ඒගොල්ලෝ අපිට බයි. මේක නතු බෑ මේ ලෝකෙ දුවන්න. සානසර 100ට 100ටම දෙත්තරවල පශ්චාත්තාප වෙනවා කියන්නේ. ඒ පශ්චාත්තාප වීම කොන්ෂස් කරන්නේ. කවුද කිව්වේ ඊයේ පශ්චාත්තාප වෙනවා. ස්වාමීන් වහන්සේ කියන්නේ දෙත්තරවල හැම එකටම පශ්චාත්තාප වෙනවා කියලා. නෑ නෑ 100ට 100ක්ම මගේ කියා ගන්නවා මම කියා ගන්නවා මගේ ආත්මේ කරගන්න. පශ්චාත්තාපම නෙවෙයි සතුටුත් වෙනවා. පස්චාත්තාප වෙලා මේ ඔක්කොම මාන්තුල සිදුවෙන නිසා මම නිසා අපේ ගෙදර නම් මම නේවාසික මම විදායකයා මම වේදකයා කියලා ගන්නවා. උඹ නේවාසිකක් නෙවෙයි උඹ විදායකක් නෙවෙයි. උඹට මේ විධාන ශක්තියකුත් නැහැ. බුදුන් මේ ගෙදෙට්ටි ගිය අමුත්තෙක් විතරයි. ඒ නිසා මේකයි සිදුවෙන කිසිම දෙයකට මට වග වෙන්න බෑ. ඒක නිසා පුළුවන් තරම් හිතාමතා කරන දේවල් මතක කරන්නේ භාවනා නාමේ ඒකල බලාගෙන මේක වෙන දේවල් හිතාමතා කරන සියල්ලම නතරවත් ගර්ජාවනිකාවේ හත්ත පහක අඩුවක් නැහැ වැඩි යනවා 100 100ක්ම හිතලා මතලා කෙරුවා වගේ ඇතුලේ වැඩ ඇක්ටිව් වැඩ ඔක්කොම නතර කරලා බලන්න තඹ දොයිතුරු විවේකයක් හිතේ තියෙනවා කියන්නේ කායික ක්‍රියා නතර කරන බලන්න වාචික ක්‍රියා නතර කරන මානසික ක්‍රියා නතර කරන අධිෂ්ඨාන කරලා හත්ත පහක අඩුවක් නැහැ වැඩ යනවා ඕ වලද කවුද මේ කෙරුවා කාගේ කෙරුවා වලද මේ කියන්නේ ඒසත් අපි ඕයෙමත් තවත් හිතාමතායි කර දැම්මට පස්සේ පිස්සු ඩබල්නේ. මම කෙරු මම කිය මම කෙරු කිවුම් කාර්යම හේතු කාර්යය කියලා අර අරාචාර වල තව දාගත්තාම බම්බ ගාලේ බැටලිච්ච ඉවලෙක් වගේ කොහොම පට පට බේ ගන්න බෑ. ඒ නිසා කවදා හරි ඒ කායික වාචික මානසික ක්‍රියා චේතනාපූර්වකව ශික්ෂාවක නාමේ නතර කර ගන්න අමාරුයි. නතර කරපු දවසේ තේිනවා තුවිලියෙත් නටනවා. අත පහක අඩුවක් නැහැ. අපි නිදාගත්තාම බලන්න. ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා තිනවා දුර නිින්දේ ඉන්න මිනිස්සෙකුයි ඉතන ක්‍රියා කරනවා. මොලේ වැඩවල කිසිම අඩුවක් නැතුව නිින්ද කියන්නේ. 100 100ක්ම පණ තියෙන ක්‍රියාකාරීකනා වගේ මොලේ වැඩ යනවා. ඒ මොන මොන මොලේ ලක්කත් නැහැ. අපි නම් එහෙම නෙවෙයි හිතන්නේ මේ අවදි වුණාට පස්සේ මේකේ ස්පීඩ් එක වැඩි වෙයි, එෆිෂන්සි එක වැඩි වෙයි, ලයිව් වයිබිලිටි එක වැඩි වෙයි මොකක්වත් නැති. මේ හොල්මන මම ය නැතත් දුවනවා, මාන්නේ නැතත් දුවනවා, තෘෂ්ණාව නැතත් දුවනවා. අපි ඒ දුවන හොල්මන මතක තව මාන්නේ දාලා, තව තෘෂ්ණාව දාලා, තව ඉතින් ගහපාදන එකම තමයි වැඩි. නෑ අයියෝ අරට තේරෙන්නේ නෑ මං කියන එක මං හරි හොඳයි නැද්ද? අනේ ඇද්ද? මං හොඳයි නැද්ද? හොඳයි නා. ඉතින් අර මාසේ බැරි කමකට ඕ ඕ කියලා අහුව හොඳයි. අවුල පිස්සුවක් ඔබට ඇති ප්‍රබලක් නැහැ කොහොමද ඌ අතුරා. ඉතින් අපිට ඕනේ කරලා තියෙන පිට කසා ගන්න එක විතරයි කාටද කියලා. පිට කහගන්න අමාරුනේ තමයි. අපේ අම්මට ලෙඩක් තියෙන එදාසල මේ කොණ්ඩ ගහක් ගියොත් එහෙම පිට විද බැද්දට වැඩ සේරම තැහැරලා. හරි මහා දයාත දාන්න බැරි එකක් තියෙනවා. ඉතින් කියන මේ කහ කහ අපි දන්නේ නැහැ මොකද්ද කියලා. පිටට අදාළ හුරන්නේ. අර කෙස් ගහ එළියට එනකම් උගන් කෙස් තියන්න බෑ. ඉතින් කාගේ හරි ළඟට ගිහිල්ලා මේ අර අර මේ මේ මිලිස් මිලිස් ගලේ මිලිස් අම්බර අම්බර ඉන්න ගම අර පිට ගහනවා. ඉතින් අපි දවස පුරාම කරන්නේ පිට කසා ගැනීමක් විතරයි. කට්ටිය කියලා මම කියන දේ හරි. මම හිතන දේ හරි. මගේ ක්‍රියාකාරකම් හරි කියලා කියනවනේ. ඌට බෝතලේ උනද දෙන්න. හැබැයි ඌ දන්නවා ඌ අමනේ කියලා. ඒක යන්න දෙන්නේ නැහැ. ඌ දන්නවා මේ මෝ සන්තෝෂ කරන්න ඕක කියන්නේ ගේන්නේ. හැබැයි මෝ කරාපිට කියන බව දන්නවා. අන්න එහෙම නිකන් මේ සෙල්ලංගේ කියන දෙල්ලමක් තියෙනවා. නිසා කොහොමද ගා තමංගල විවේචනාත්මක වුණේ නැත්තම් මම කරපු දෙයක්ද කෙටිච්ච දෙයක්ද කියපු දෙයක්ද කියවිච්ච දෙයක්ද හිතපු දෙයක්ද ඉතිච්ච දෙයක්ද කියන එක ඒ බෝඩර් එක දන්නේ නැතුව තමයි අපි මේ සාධාරණ අසාධාරණ ගැන කතා කරන්නේ. ඒ නිසා අපි අතර කවදාකවත් කොමියුනිකේෂන් එකක් වෙන්නේ නැහැ කියලා කියනවා. ගන්දා අදහසට කියනවා සයිකොලොජි වල අපි දෙන්නේ වීජයකදී හම්බ වෙනවා. හම්බුනාට පස්සේ දැන් මම මම දකින්න එක්කනා යම් පුබ්බන ආදේ වගේ මම දන්නවනේ කියලා මේ මිනිස්සයා කොහොමද තව තත් හේතු කරලම හිතන්නේ. කවදාකවත් ඒ මිනිස්සගේ මට්ටමේ හිතන්නේ නැහැ. අපිට පේන්නේ මට වැඩිය පහත් වෙයි කියන එක. මම අහවලු අර තමයි මෙයාට දාන ප්‍රොජෙක්ෂන් එක මෙයාගේ තත්ත්වයට වඩා අඩුයි. හැබැයි මෙයා මට පෙන්වන්න හදන්නේ ඔබ කවුද? ඔබට බලපන් මේ මගේ තුරුකු කාඩ් කියලා එයාගේ වැඩේ අර්ග පුම්බල පෙන්වන්නේ. හැබැයි මේ දෙකටම සාපේක්ෂව මෙයාගේ ප්‍රകൃතියක් තියෙනවා. ඊට පස්සේ එයා මන් දිහා බලන්නේ මාව පහත් කරලා. මම නටන්නේ අයේ එහෙම නෑ මම ඊට පොරක් තමයි කියලා ඔන්න එයාට පෙන්නමගේ ප්‍රകൃතිය. ඒක තමයි හය දෙනාගේ කියනවා. කෝක කෝකටද කතා කරන්නේ කියලා. කවම කවදාකවත් ප්‍රകൃති ප්‍රകൃතියට කතා කරන්නේ කරන්න ඕනේ නැහැ. ප්‍රകൃතියෙන් කාණ්ඩයක් ඕනේ නැහැ. අර මම මවාගත්ත රූපේ අරයාගේ අවතක් තේරුම් කරපේල කතා කරන්න මම උත්සාහනේ. එයා එයා මවාගත්ත රූපේ මම මගේ අවතක් තේරුම් කරපු චරිතය කතා කරන්න ආදිනවා. ඉතින් කවදාකවත් ගන්න දෙනවක් වෙනවා. කවදාකවත් ගන්න දෙනවක්. ඒ නිසා කියනවා සර්වඥාන්තේ කියපු බණ කියලා අපි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ නිකන් නිදර්ශන ටිකක් විතරයි. අරවචනාංශේ ධර්ම සම්ප්‍රේෂණය කිරීම මහා කාගේ මහරගන්නාන්ට විතරයි කියලා මේ මහායානේ කතාවක් තියෙනවා. තාලක කොඳුරට ඉරණක නේන වෙලාවේ ලස්සන තැනක සර්වචනාංශේ ගහකුල් වල භාවනා කරනකොට මහා කාගේ මහරගන්නාන්ට වන්දනා කරන්න ගිහිල්ලා තියෙනවා. යනකොට සර්වචනාංශේ භාවනාවේනේ මහා කාගේ මහරගන්නාන්ට ළඟ ගහක් ආවා හරියට ඒත් භාවනා කරනවා දෙන්නම අරියත් ඵල සමාධියේ ඉන්නේ. එකපාරම දෙන්න නැගිටිනවා. අහම්බෙට වගේ. නැගිටලා සර්වචනාංශේ බලන බලනවා සර්වචනස ආදහිනාවක් කරනවා. අදිනා බලනකොට පේනවා කාශ්‍යප මහරතනාවේ මේ දැන් නැගිටි. එතකොට මහා කාශ්‍යප මහරතනාවේ දාන සර්වචනස මයිදිය බලනවායි කියලා. එතකොට පිවිච්ච මලක් අරගෙන බාගට පිවිච්ච මලක් කරන ඒක දිහා බලලා ඒ ඒ එන hinaවෙන් අද hinaවෙන් එහෙම මහකාශ්‍යප මහරතනන් සිටියා බලන්න. එතනදීලු ධර්මයේ සම්ප්‍රේෂණය. ඔය දැන් අපිට තියෙන නිකන් එක නිදර්ශන ටිකක් සහ වචන ටිකක් විතරයි. ධර්මයේ යන්නේ මනසෙන් මාර්ගයට. රියැලිටි එකෙන් රියැලිටි එකට. දැන් අපි ළඟ තියෙන concept එකක්. ඉතින් අපි එව්වෙන් කතා කරන්න හදනවා අනම්මනකින් පැටලෙන්න නැති එක පැටලෙන්න වහන් අහන්න දෙන්නේ නැහැ. අපි ඉන්නේ හීන ලෝකේ. ඉඩ ඉඩාගෙන ඉන්න මට දකින්න මගේ හීනේ. ඒක නේ අපේ මානවයි කියන්නේ ඒක. අන්දමාලි කියන හිල්ලක් තියෙනනේ. අරගෙන. නේ? ඔව් නැට්ටෝනේ අකෝ මේ මම මේ අරන්නේ <laughs> වාසියාම කෙනෙක් කියලා මම දන්නවා මේක. කවුරුත් දන්නේ දෙ සිංහල දන්නේ නැද? කොහොමද දන්නවද? ඈ? කොහොමද දන්නා ප්‍රොෆෙසර්? කියන්නේ යා කවුරුරි කියන්නේ. මගේ හීනේ මට දකින්න ඉඩාරින්න මට දකින්න මගේ හීනේ. ඒක පටන් ගන්නෙ මගේ සිහිනය මට දකින්න මගේ ඒ සිහිනෙන් මා මුදන්න මා මුදන්න දන්නවා නිතරයි අපිට ඕනේ මගේ සබම් බබුල ඇතුළේ ඉන්න දෙන්න කවදාකවත් මාව මේ ප්‍රകൃතියට දියලා දාන්න බෑ ඉතින් සර්වචන තරි බය එකක් තියෙනවා සර්වචනසේ මොදනවා අපි සිහිනේ ඉතින් අපි ගෙදර කට්ටිය කියන්නේ මගේ ඊනෙට අත තියන් දෙන්න එපා උඹලා ඒකවල මගේ හොඳම නෑයෝ හොඳම ඩාගුවෝ එතකොට මට ඉඩාරින්න මගේ ඉන්න දැනෙන්න මම අමුදන්න දඟලන්න එපා. එතකොට මේක සම්පූර්ණ අවුලක් වෙනවා. ඒක උත්තර ගන්නවා කියවස්සන්ට. අපි දකින්නේ හීනේ දකින්න පොඩ පොඩ පවන් දාලා ඉන්න ඇත්තලා වැඩි අතට දාන්නකො මොකද තමන් බබුල පිපුරුවොත් ඔක්කොම ඉවරයි. මුට්ටිය විදිනොත් ඔක්කොම ඉවරයි. ඉතින් ඒ ඒක තමයි යාළුවෝ තෝරන්නේ අපි ඒකෙන් රුචිකත්වය තෝරන්නේ ඒකෙන් ක්ලයිමේට් එක තෝරන්නේ ඒකෙන් ඔක්කොම තෝරන්නේ අර මගේ හීනේ රැකගන්න ඒ වාතාවරණය ලැබලා දෙනවා නම් ඉතින් මාතේ පුළුවන් තරම් සපෝට් කරනවා. බබා දෙයියන්ද බබාගේ ඉහිම නැකලා දෙයිය ගන්න. අපි එනවා මට මගේ මානවයික වාසිකම මොකද්ද? ඉඩාරින්න මට දකින්න මගේ ඉන්නේ. අපි යනවා ඊගාවට. ස්වාමීන් වහන්සේ කෙලෙස් ගැන මට පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිමි. අප රැස් කරගන්නා කෙලෙස් දුරු කරගන්නා මාර්ග වෙන්නේ අප කුසල් උපය ගන්නා මගින්මද. භාවනාවෙන් කෙලෙස් නසා ගන්නේ කෙසේද? සෑම හටගන්නා ඉමෝෂන් එකක්ම ක්ලේශයක් ලෙස සැලකිය හැකිද? ක්ලේශයක් ක්ලේශයක් නොවන දෙයක්ෙන් වෙන්කර හඳුනාගන්නේ කෙසේද? උදාහරණය හැපි ඇඟ යනාදී. සතුට ක්ලේශයක් නොවීම තරහ ක්ලේශයක් වෙන්නේ කෙසේද? එදිනෙදා එකතු වන කෙලෙස් දුරු කර ගන්න ඇති ඉක්මන් මඟක් තිබේද? පෙරවන් සම්. බුදුජානනාථේ සතර සම්පදා සම්‍යක් පදං වීර්ය කතා කරනකොට මේක කෙල් ගෙඩි කෙල් ගෙඩියට වැඩිය රතුරු ගෙඩියක පොත්ත ගලවනවා වගේ කෙසෙල් ගහක පතුරු ගලවනවා වගේ හතර පියවරකින් ඔකට උත්තර දීලා තිනවා මූල ධර්මානුකූලව. පළවෙනියෙන් කතා කරලා කියනවා අනුප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණං නෝපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චම්පක්කන්නාති පදහති. දැනට තමන්ගේ සිත සංතානේ පහළ වෙච්ච නැති කෙලෙස් පහළ නොවීම පිණිස අරසව දාන්නේ. තීරණයි අපි වීර්යය කරන් හදන්නේ මේ බැඳීම් මැලීම් ඇති කරන ගාන අතහැරලා මේ කාගේ දෝ තැනකට අපි ඇවිල්ලා දෙන දියක් සම්බල දෙයක් කාලා අපි මෙහෙට වෙලා ඉන්නවා මෙහෙట్లా ඉන්නකොට ගෙදර හිටියානම් යම් ආකාරයකට මේ වෙනකොට ඉඳී තියෙන මනාපමනාප නැතුව දැන් මනාප නැතුවම නෙවෙයි නමුත් අඩු කරන ජීවත් වෙන්න පුළුවන් ඉතින් මේ தত্ত্বය මේ ලබාගෙන තියෙන උදාහරණයක් වශයෙන් මේ ආරණ්‍ය වාසී ජීවිතය වීර්යයෙන් කපයාගත යුතුයි වීර්ය නැති අය මේක නිදාසල කාරණා කිය කිය ඒගොල්ලන්ට ඒක විදියක් නැහැ. මොනවා හරි නැහැ කියලා නිකන්. ඒ නිසා මේ වීර්ය සංවරයෙන් අපි හදා ගන්නවා පරිසරයක්. ඒකට එන්නේ අලුතෙන් කෙලස් එන්න ඉඩ නැහැ. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉඳගෙන ඉන්න වෙලාවේ යෝගී තැනට ඇවිල්ලා වාඩි වෙන වෙලාවේ ඇත්තක වහගෙන ඉන්නවා. ඒකට යම් හේකින් ඇහැට රූප වැටීම නිසා මතුවෙන්න පුළුවන් මනාපමනාප තියෙනවා. ඒකට తాවකාලිකව ආයතනේ වහන. සද්ද නැත්තරකට යනවා. ඒකල කට්ටියට කියනවා භාවනා කරනවා කතා කරන්න එපා. කුරුල්ලෝ කතා කරගත්තා අපිට නෙවෙයි. කවුරුන් කතා කරත් මට නෙවෙයි නම් මම මේක සද්ද නැති ගාන දාගෙන ඉන්නවා. නාසයෙන් ගඳ සුවඳ නැති තැනක වාඩි වෙන්න කියනවා. ජීවිත රස නොදැනෙන වෙලාවක වාඩි වෙන්න කය තියන්න කියන මොනවාක්වත් හොල්ලන්නේ නැතුව. කයෙන් ක්‍රියාකාරකමක් නැහැ. ඒකට අපිට මේ පුළුවන් ඇකන දිවනාසයේ කය කියන එකකින් කෙලස් නොවැඩෙන්න පුළුවන් ඔක්කොම අතුරු පොරු වහලා. වහලා හිත අවදි කරනවා සතිමත් කරලා මේ කයට දාගෙන බලන ඉන්නවා. කයේ සජීවී ගතියට, මැරිච්ච නැති ගතියට, නිින්ද කියලා නැති ගතියට, ක්ලාන්ත වෙලා නැති ගතියට හිත දාගෙන ඉන්නවා. යමක් නොකර දැන් මේ කය ජීවත් වෙලා පවතින බව දැනගෙන ඉන්න කියලා. මේ කය නිින්ද ගිහලා නැති බව දැනගෙන ඉන්න කියලා. අවදි බව. අසත්‍යයක් නෙවෙයි සත්‍යයෙන් ඉන්නේ කියලා දැනගන්න කියනවා. ඉතින් එතකොට මේ යම්තාක් දුරට දැන් මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා කේක දන්නා තාක්කල් නූපන්න කුසල නොයිපදීමේ කුසලයේ සිද්ධ වෙනවා. ඒක මේ සංසාරයේ දීසි උපීලක් නෙවෙයි. තාමත්ම මාර්ගයක් පළවෙනි හැරේට මේ කෙරේ කට්ටයක් කඩලා දාන වෙලාව. ඒ කඩන්නේ මොකද්ද? තාමත් නූපන්න කුසල. ඒක නිසා අපි කරන්නේ පරිසරය සකස් කර ගන්නවා. අරණ්‍ය ආදී දුක්ක මූල ශූන්‍යාගාර. ඒක කියනවා මැක්‍රෝ ක්ලයිමේට් කියලා. මයික්‍රෝ ක්ලයිමේට් එක හදාගන්න හොල්ලන්නේවත් නැහැ ඇඟ. එහෙම තියාගෙන ඇතුළට එන දොරවල් පහම වහන්න. පහලා හිත අවදි කරලා අර ඉච්ඡල කයට ඉඳගෙන ඉන්න කයට දාගෙන ඉන්නවා. ඉතින් අපිට කාටද අපේලා ඔපේලා කියන්න පුළුවන් මට මෙච්චර වෙලාවක් මම ඉඳගෙන ඉන්නවා දැනගන්න ලැබුණා කියලා ඒ තාක් වෙලාවක් අලුතෙන් කෙලෙස් උපදිලා නැහැ. සමහරවිට මේක තේරෙන සමහරට තේරෙන්නේ නැහැ. තේරුණා නේද? කතාව ඒක තමයි පළවෙනි. ඊට පස්සේ එහෙම ඉන්නකොට ඒකමයි ඉමෝෂන්ස් එනවා. හිතපු ගමන් හරි කියලා හිතනවා, වරදිනවා කියලා හිතනවා. එහෙම නැත්නම් මේ අදාළ නැති චිත්‍ර රූප පේන්න පටන් අර ගන්නවා. එක එක එක එක දේවල් වලින් මේ අර දැනට කලින් උපයලා තිබුණ කෙලෙස් වල විපාක වාරේ ඉඳ පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ පැත්ත රත් වෙන්න තියෙනවා. මේ පැත්ත දීලා වෙනවා. මොහි පොබිදුන වගේ තේරෙනවා. පැස්ස වහිනා වගේ තේරෙනවා. ඉතින් වැහෙනකොට ඉතින් අපිට එක පැත්තකින් පේනවා මේක මනෝ විකාරයක් කියලා. හැබැයි ඇත්තට රත් වෙනවට වැඩිය ඇත්තටම රත් වෙනවා. මේ පැත්ත සීතල වෙනවා. මේ පැත්ත බර වෙනවා. මේ පැත්ත හැල් වෙනවා. කය වැක්කෙනවා. নানা ප්‍රකාර දේවල් වෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචර ඒ වෙන දේවල් වලට මනාපමනාව පහල කෙරුවොත් පරණ කරන අකුසල් වාදයේ ගෙවෙද්දී අලුතෙන් කර්ම රැස් කෙරුවා වෙනවා. අන්න එව්වටත් මනාවමන පහල කරන්නේ නැතුව බලාපොරොත්තු වෙනවා. කයෙයිම හිත පවත්නකොට ඒක නිකන් බාහක් වගේ හිටින්නේ නැහැ. මේකේ පරණ ඉතුරු වෙච්ච කර්ම වල ශේෂ විපාක වාර නිසා ඒක ඇතුළේ විවිධාකාර ක්‍රියා වෙනවා. ඒක දැනට අසන කරනවා පේන්නේ. අසන කරන මුල තියෙන ගියාක් වෙන්න පුළුවන්. එතන මේ මේ අපේ මුල් කාලේ කරපු දෙයක විපාක වාරනවා. දැනගට ගියොත් යෝගාවචරය කමටහන් උද්ද කරන ඉතත් ඕකට කුප්පණ්ඩ යන්න එපා. මනාපමනා පහල කරන්න එපා. ඔය එන්නේ යන්න අයෝ ගෙවීමක් සිද්ධ වෙන්නේ. ඕකට ප්‍රතික්‍රියා කළොත් අලුතෙන් කරනවා කියලා. එතකොට දැනටම సంతානගත තිබුණ අකුසල් මතුවලා එනකොට නෑ වුණා වගේ. නොදැක්කා වගේ. ඉතින් එහෙම රංගනේ රඟල යන්න ගියොත් උපන්නාන පාපකාණං අවසරණං ධම්මාණං පහනාය. දැනට මගේ ප්‍රයත්නයෙන් තොරව අකුසල් මේකේ පහළ වෙන්න පුළුවන්. මොකද පෙර කරපු හා අනුසය ආසය. අන්න ඒවට ප්‍රතික්‍රියා නොකර සිටීම ඒක ඒක තමයි ඇත්තම තපස කියන්නේ. ඒ ඇයි මේ වෙලාවේ මට මේ මම මෙහෙම දැනුනේ. ඇයි මෙහෙම වුනේ කියලා හේතුව නොහොයන්න ගත්තොත් කතන්දර පුතේ. දිගින් දිගට දිගින් දිගට ඔක්කොම දැක්කේ නෑ වගේ. අහුනේ නෑ වගේ අතට එතන තමයි කොට අසුදු කිරීම තියෙන්නේ. ඒ සුද්ධ වෙනවද නැද්ද කියන්න බෑ. ඒකේ නා ඒ එහෙම වෙන්නේ. මට මෙහෙම වෙන්න බෑ. කියලා ආරවත් එක්ක ඉතින් මේ කතන්දර කරන්න කතා කරන්න පටන් ගන්නවා. ඉතින් කියන්නේ එහෙම තමයි කතා කරන්න හිතෙනවා. මොකද මේ තමන්ගේ නිවාසය තුළ නෙවෙයි දිද්ද වෙන්න බෑ. ඔබට අයිති නෑ ඔවා. ඔබ පෙර කලේ දේවල් විපාකව කොහොම යන්න බෑ. විද්‍යට කොක්ක දාන්න එපා. කේසයක් හදන්න යන්න එපා. ආන්නේ මේක කොට අපිට තේරෙන පටන් අර ගන්නවා. අකුසල් ජීවන් කිරීම වර්තමාන සහ අතීත අකුසල් ඉවත් කිරීමේ කලාව ඉන්නට පස්සේ අනුපන්නාන කුසලාන ධම්මාන උපාදාය. නෝපන් කුසල ධර්ම ඉපද වීම දීති වෙන්නේ තුන්වෙනි පාඩේ කන්නේ. හතරවෙනි කාණ්ඩය තමයි ඒ නෝපන් කුසල් උපන් කුසල් වඩා වර්ධනය කිරීම තියෙන්නේ. ඒතර තුන්වෙනි කාණ්ඩේදී අපි දකින්නේ මේ ලෝකේ මොනවා හටගත්තා ගෙවීම ඒ හටගත්ත දේ ගෙවීම දැකීම කුසලයක්. නිරෝධය කියලා උකට කියනවා. ක්ෂේවීම කියලා කියනවා. වැයවීම කියලා කියනවා. පටිනිසග්ගය කියලා කියනවා. මොන නාඩගම් නටාගෙන ආවත් මොන ප්‍රශ්නයක් ආවත් මොන දේ ආවත් එන්න උකුළු උකුළු බලන්න යන්න එපා. උකුළු ගෙවෙන හැටි බලන්න. ආ මේක තමයි මනුෂ්‍ය ජීවිතයේ කියන කුසලයකට නිරෝධ ශක්තිය කියලා කියන්නේ. ඒක දැක්කට පස්සේ තේරෙනවා මොන જાති නටනාවක් නටාගෙන එනකොට දේවල් අතර වෙනස්කම් තිබුණාට ගෙවෙන පැත්තේ කිසිම වෙනසක් නැහැ හැම එකෙම තියෙන විමුක්ති ලබනවා. හැබැයි මේ සමාධිය කියනවා පටන් ගන්න පටන් ගන්න එක බලන්න ඉවරන එක බලන්න එපා මොකද ඉවරන එක අවමංගල්‍යය ඉවරන එක නාස්තිය ඉවරන එක වැඩිම නාස්තික වාදේ උච්චේත වාදේ කියලා අපි අයින් කළා කුසලයේ කියලා කියන්නේ කොයි කවුරු මොන ප්‍රශ්නේ ආවත් මොන ස්තුති ආවත් මොන ගොඩනගේ කර්මාන්තය ආවත් ඔය කඩා වැටෙන තැනක් තියෙනවා නේ කඩා වැටෙන තැන නිරු නිරුදේ නිරෝධයේ තියෙනවා නිරෝධයේ තියෙනවා ඒක දිහා බලන්න ගියාම නටාගෙන එන නැටිල්ල නෙමෙයි බලන්නේ. නටල යන යවිල්ල. තොවිලි හැමාරේ. සිතාත් කුමාරයා කීක අතාන් ඉස්සල දවසේ දැහැට නාටිකාවල නටාගෙන ආවනේ අඳ ගාවට. ඒකට වික්කෙවෙත්තට හැරුණානේ. එතකොට මොකද උනේ නාටකම්? ඒක දැකලා තමයි කීක අතාන්කොට ගියේ. නිසා ඕන කෙනෙකුට නටන්න ගියා. ඕනේ නැටිල්ල නටලා බලන්නේ නැතුව නිකන් වෙලා ඉන්න. එතකොට ඕගොල්ලන්ට හති වැටෙනවා, පෙන පිපෙනවා. කෙල්ල වැක්කෙන පටන් අර ගන්නවා, මිදි කියලා වැටෙනවා. බැලුවොත් තමයි නාටක උඩු කියන්නේ. අනේ එදාට පොඩ්ඩක් බලන්න. ඒකට කායි කාගෙත් කිලිදෙල්ලම් බලන්න පුළුවන්. ඊට පස්සේ නම් මේ ලෝකේ දැක්ම නම් මොකද්ද? දීක නිරෝධයේ දකි. කිවෙන කොන දකි. ඉතින් මේ දෙක කුසලයේ වෙලා කියෙද්දී ඒක අකුසල නැති හිතකට විතරයි කරන්න පුළුවන් වෙලා තියෙදි බුද්ධහමී මේ අද කුසලයේ ඉස්සරහට තියලා අකුසල ගැන මතක ගන්න. සබ්බපාප සාකරණම් කියන වචනේ වැටගෙන ධර්මයේ කුසල කිරීමක් පටන් ගන්නවා. ඒ කොහෙන් හටගත්ත පිළිකාවද කියන්න දන්නේ. ඉතින් ඒක කියන්නේ කියොත් මහ විශාල විප්ලවයක් විලෝපනයක් සිද්ධ වෙනවා. මොකද කට්ටියට ඕනේ මේ මොනවා හරි එකතු කරන්න බැන්න අඩුවන්නේ කුසල් හරි එකතු කරන්න. මේ මෙතෙන්ද ඒ එහාට එහිලි ඉඳන දකින්න ඉඳන්න අර ප්‍රශ්න නැහැ. නෑ ඒක අනිවාර්යයෙන්ම කියලා දෙන්න ඕනේ කිව්වොත් මේක එන විශාල කොම්ප්ලේන් එකක් එනවා. එයාට ඒක දෙන්න ඉතින් ඕ බබාගේ වනාපෙනේ. ඕ කුසල් කරගන්න ප්‍රශ්නයක් නැහැ. කතාව පටන් ගන්න අකුසල් නොකෙලියි. සබ්බ භාවනා කරන මොලි තමයි වැඩේ පටන් ගන්න. ඒකට බෞද්ධයට මතක නැතිලා. බෞද්ධය හිතන්නේ ඒක නෝන්ජල්කම කඥාන උපේක්ෂාවක් නිකන් ඉන්න එක වැඩන්නේ කොහොමද අද්දික අතක් කුඩා වැටෙන අද්දික වහගෙන ඉන්නකොට කුසල් කෙරෙන්නේ කියලා. භාවනාවක් කුසලයක්ද කියලා. එතකොට ඒකට ගිජ්ජි ගහේ නැහැ බෙරවත් සද්ද ඇහෙන්නේ නැහැ. සද්දවල කොන්නේ නැහැ. මල් සුවඳ නැහැ. අඳුන් කුරු සුවඳ නැහැ. හඩු ගඳ නැහැ. ඔක්කොම තියෙන්නේ වැපින්කමක් යනකොට. මේ විවිධ තැන්ලා අපයක් අතක් කුඩා ගන්න යනකොට කියන එක ඒක තේරලා තෝරලා දෙන්න ගියොත් වැඩි කල ආවුසෙකින් ගන්නෑ. කාටවත් තේරුම් කරලා දෙන්න යන්න එපා. කරන්න තියෙන පවුන කර සිටීමයි ඉස්සල්ලා ඒක කුසලී කියන එක තේරෙන්නේ. පවු කරන පවු තියෙන එකකට කවදාකවත් කුසලී තේරෙන්නේ නැහැ. මොකද ඒ කවුද කීතා. ඒකේ නිරෝධයයි වැදගත්ම දේ කියලා කිව්වොත් එහෙම ඒකට නාස්තික දෘෂ්ටි කියලායි, උච්ඡේදවාදී කියලායි, මේ අවමංගල්‍යයක් නේද මේ බලන්නේ කියලායි. යන දේනේ බලන්නේ කියලා කියන එහෙම නෙන්නේ එනකොට නටාගෙන එනකොට නේද බලන්න ඕනේ කියලා නේ අපිට උගන්ලා තියෙන්නේ නේ උගන්ලා තියෙන තාක්කල් අපිට උගන්ලා තියෙන කෙලෙසයිත හිට ඇති දෙමාපියෝ කෙලෙසයිත හිට ඇති ගුරුවරු සෝයි වෙන මොනවා අන්නවද කියනවා එහෙම උගන්ලා තිබුණා අපිට දැන් පුළුවන් හරියටට යන්න හැබැයි බහුවචනින් යන්න එපා මම යන්නම් කියනවා මිසක් අපි යන්නම් කියන්නේ යන්න එපා අනිවාර්යයෙන් පැටලෙනවා කට්ටියත් එක්ක වැඩ කරන්න පුළුවන් කඹේ විදිනකොට කටක් දාගෙන ඇවිදින්න බෑ. පීනන කොටත් බෑ. ඉතින් එතෙන් ගියාම මම බේරෙන්නම්. ඕන කෙනෙක් ඕන දෙයක් කරපු දෙයි මම පරිස්සම් කියලා කියන්නේ මගෙන් අකුසලයක් නොවීමට කටයුතු කරනවා. ඒ දෙක මම ජයග්‍රහණය කරුවට පස්සේ කුසලයේ කියන එක තියෙනවා. එතෙන් දැනගන්න එක වර්ණ ගන්න යන්නත් එපා. තේරුමක් නැත්තේ නෑ මේ. ඉස්සලා මේ බඩ විරේක කරන්න ඕනේ බෙහෙත් පන්ති දෙන්න ඉතල. ඔය දැන් තියෙන බඩට බෙහෙත් දුන්නට හරියන්නේ නෑ. ඒක හොඳට රසායනයක් දීලා බඩ විරේක කරලා ඕනේ බෙහෙත් පන්ති දෙන්න. ඒ විරේක කරනකොට කට්ටිය කැමති නෑ. ඒ කට්ටියට ඕනේ ඉදාරින්න මට දකින්න මගේ හීනේ. ඒ ඒ ඉන්න නාටකම නටාගෙන ඉන්න කියන එක වෙලා තියෙන්නේ. ඒ කියන එක හරිය දක්ෂකමක් කියලා මට හිතෙන එක හරිය ඥානයක් කියලා හිතනවා. මොකද නැත්නම් මේ බබාලා ඔක්කොම අවශ්‍ය ගන්න කරන්නේ බෑ. ඔය දෙල්ලංගයක් හදාන බබාලා දෙල්ලම් කරනවා නම් කම නැහැ ඕක ඕක දෙල්ලංගයක් බබා මොකටද වෙලා ඉන්නේ කියලා උන්ව උසන් දැන්න තමයි ඔය වැඩි දෙල්ලම් කරපන් ඒකකට අම්මගේ තාත්තගේ වැඩේ කරගන්න පුළුවන් නිසා කට්ටිය බින්කම් වල ඉඳලා ඉතර මම පුදුම ලාභක. පොඩි ඒගොල්ලෝ ඒගොල්ලෝ මෙහෙ නෙන්නේ. ඒකට ඇඟිලි ගන්න යන්නත් එපා. යුක්තිය පරිසරෙන් යන්නත් එපා. මොකද අපිට දෙන්න බෑ මේ ආතල් එක දෙන්න බෑ මේ මේ භාවනාවේ. ඒගොල්ලන්ට ආතල් එක තියෙන්නේ ආසික් එක තියෙන්නේ පිටේ. ඒ ඕකම එළියට ඇවිල්ලා දැන් අවුරුදු 30ක් 40ක් ලංකාවේ තියෙනවා. දන්නේ නැත්තො හරි පැත්තෙන් බලන්න. නෝ සියල්ලම මේ පැත්තට එයි කියලා හිතන්න එපා. පිස්සු වෙන්නෙම නැහැ කවදාකවත් වෙන්නේ. වැඩි ජනතාවක් මේ වහුණු කිරීම හරහා කුසලයට යනවා කියන කතාව තේරුම් ගන්නෑ. වැඩි ජනතාවක් කියන්නේ මේ පින්කම් කරනවා. ඒකත් එක වේදුවත් අපි වෙන්නේ මේ සමාජයේ විප්ලවයක් ඇති කරගන්න. මේ අපි හතුරු වැඩි කරගන්න නිසා නෑ වුණා වගේ කරගෙන යන එකයි තියෙන්නේ. ඒ නිසා ඒ අපේ හිතට ආවේග ඒ ගොඩක් දේවල් එනවා. ඒ එනකොට එව්වට විශ්නරක් කරන්න එපා, මනාපමනා පාල කරන්න එපා. මේ වේදිකාවේ ගොඩාක් නාටකයක් යනවා. ඒකට අයිතිවාසිකම් කතා කරන්න යන්න එපා. දැන් හොඳට බලන්න මම චේතනාව විකේ කම්මං වදාමි. චේතනාවක් තියෙනවා විතරක් අගෙන්නේ. චේතනාවක් නැත්තම් ඉතින් කවුරු හරි චෝදනා කරන ඉඳින එයාට තමයි වෙන්නේ කියනවා. මම බලන මගේ එහෙම චේතනාවක් තිබුණේ නැහැ. ඒකම නම් ඒක ඔප්පු කරලා දෙන්න ඕන කමක් නැහැ. අනිත් කෙනා කියන නෑ නෑ ඕක විතර මට මගේ හිතේ දුනා ඒක කරන්න එපා. ඒ සංහිඳ මාර්ගද. මම හිතේ දුන ඕනාවක් තිබුණේ නැහැ. නමුත් මේක දුනා නම් ලේසිම ක්‍රමය තමයි සමාව ගන්න එක. මම දැන් එහෙම කියනකොට තේරෙනවද කියලා. ඉතින් ඕක තමයි මේ පවු නොකර සිටියට පස්සේ පේන යථාර්ථය. ඒ පවු නොකර සිටින්න නම් හොඳම වැඩේ අසත්පුරුෂයන්ගෙන් අයිනේ. ආයෙත් වෙන මොකක්වත්ම නැහැ. එකයි. එකයි තියෙන්නේ කන්‍යා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්නේ. විහිණගත් එක හිටියෝ හොදන්න පුළුවන් කක්කාවක් නෙවෙයි. සෙනඟ කියන්නේම මේ බරපතල වැඩ වැඩ ඇති හිර දඬුවමක් වගේ. පිරිසක් එක්ක ඉඳ වෙනවනම් බරපතල වැඩ ඇති හිර දඬුවමක් ඉඳ වෙනවනම් කරන්න. කරලා හැම ඉක්මනටම දඩ ගෙවලා ඒ බිල්ල දීලා පූජාවට දීලා මාරු වෙන එකයි තියෙන්නේ. ඒක කියන්නේ ගැළවිච්චාව කියලා. ඒක මේ උගන්වන්න ඕනේ සාමාන්‍ය බුද්ධිය. ඒක සාමාන්‍ය බුද්ධිය. ඒ නිසා අසත්පුරුෂයන්ගෙන් ගැලවීම පිණිස තමන්ගේ හිත මොකේ හරි යොදවලා තියෙනවා. කාටද කියන්නේ මේ වෙලාවට වැඩක් තියෙනවා. කල්ලාතුම ඔකියුපයි කරගන්න. කවුරුද આવොත් කියන්නේ මගේ කාලගතාන අවුරුද්දකට විතර හරින් හැදේ. ඉතින් හැදලා ඉන්න වෙලාව වැඩ ගසනවා කපවත් ඉච්චාම මම කියනවා ගිය අවුරුද්ද කියලා තිබ්බනම් ටයිම් එකක් දෙන්න තිබ්බ දැන් බෑ. මැරෙන්න ඕන නම් ලාගිය කාලය බුක් කරන්න ඕනේ. ෆිනරල් එක අවුරුද්දකට කලින්. එතන මම කියනවා ආල් වැඩි ඉදිරියේ ඉතින් කවුරක්වත් මම මල ගෙදරෝගේ ඔව් ගණන් ගන්න දන්නවා. මගේ වැඩ ඔකේ පරිදි. ඒ නිසා පිස්සු පියාට එනවනම් නිතරම වැඩ කෙරිලා ඉන්න. තමන්ගේ වැඩ කෙරිලා ඉන්නේ ඒකට අවුරුදු අප මොකද ආවේ? හරි ඒ ඒ වැඩේ කරන්න යනවා නේ මට ඉංග්‍රීසි බැලලා. අපිට පුළුවන් කියන්නේ හැම වෙලාවෙම වැඩ කියන්නේ මේ අපි ගන්න වැඩක දාගෙන ඉන්නකොට කවුරුද නිතරම ආමන්ත්‍රණ හෝති සහාය මැදේ ගමනේ තානි විසින්නේ නිපජ්ජාය අනබිචිතං තේරිතං පෙක්කමානෝ ඒකෝචරේ කග්ග විසානකප්පෝ ගේනෝ ජොබ් එක කරන කාලේ දොරේ ගහනවා ආමන්ත්‍රණ හෝති සහාය මැදේ සෙනඟක් එක්ක හිටියොත් ආමන්ත්‍රණ කියන වරේ මචං ආවුදේ නාන්ට ගමනේ තානි විසින්නේ නිපජ්ජාය ඉඳින්දි කරා උදේ ඉඳින්දි කරා ඊට විඳින්දි කරා නෑ ඉඳින්දි කරා අනබිද්දිකං සේරිතං පෙක්කමන උට බෑ කියන්න බැරි වෙන්න. බෑ කියලා හිතනක් වෙන්න තමයි. සොයලි භාවය තිතාවි. අනබිද්දිකං අභිඥාවතරයෙන් තරහ කරගන්නේ නැතු ඉන්න. සොයලි භාවය ප්‍රකාශ කරන කෙනා ඒකෝචරේ කක විධාන කප්පෝ. කම වේනගේ තනියඟ වගේ තනිව ඇසිරියා. නැත්තම් වරෙන් මටම ආමුදේ නාන්න. යාළුවන්ට ගායි මාහත. නමුත් මට බයයි ඕවට යන්නට. ගියොත් අම්මා තලාවි මට. නිසා කල්ලාතුම ලැහැති කරන දෙන චර්යාව කාටවත් ඇඟිලි ගන්න බැරි වෙන විදිහට ඒක තමයි විවේකයට යන්න. ඊට පස්සේ එන කෙනාගේ දෝෂයක් දකින්නත් ඒවා. ඒ මගේ වන්නර පිටිකේ තියෙනවා එන්නේ නැත්නම් ඉන්නේ කවුරුකක්. හොඳට මතක තියාගන්න අපි අපේ කාර්යය හදාගත්තොත් මොකෙක්වත් වෙන්නේ අපි නිකම්ම කොම් කරලා. සමාජෙන් කොම් කරනවා. හරිම ලාභයි. ඒක මර ඉබ්බත් නිසා අඬනකොට නෑ වේ දාන්න එපා වතුරට මම මැරෙයි කියලා කියනවා. අනේ දාපන්. වතුර දාන්න ගන්නකොට කියනවානේ නෑ වේ දාන්න එපා වතුරට මම මැරෙයි කියලා. අහන්නේ වගේ ඉන්න සමාජයත් එක්ක ජීවත් වෙනකොට කිසිම වෙලාවක ඇයි හොඳයියක් නෑ. ඉතල කළා දාන්න. ඉතින් එතකොට පුළුවන් පවුනති ජීවිතයක් ගැන හිතා ගන්න නැත්තම්. කරන්න බෑ. ඒ නිසා ඉස්සලා ඒකට අරගෙන පාරම තමයි. සර්වඥාන්සේ විතරමයි ඒක කිව්වේ ශික්ෂාව කියලා කිව්වේ සබ්බපපසාකම්. ඒක කියලා තියෙනවා වෛද්‍ය විද්‍යාවේ Socrates first do no harm කියලා. පළවෙනිම ඕත් එක දෙන්න ඕනේ ડોක්ටර් කෙනෙක්. එකම දේ පළවෙනිම දේ මම තව කෙනෙකුට හානි කරන්නේ නැහැ. first do no harm. ඒක කරන්නේ බුදුජානකසේ බුදුජානකසේ බුදුවරුන්ගේ අනුශාසනාවයි තබපම තකන. අපි දැන් කරලා තියෙන්නේ කක්කසීලම දාගෙන හොදන්න හදනවා. ඕකට සන්ලයිට් දැම්මත් ලයිට් බෝයි දැම්මත් මොන ඩිටර්ජන්ට් එක දැම්මත් කරන්න බෑ. මොකද කුණු ලොරි ගණන් එන්නේ ඇතුළට. හොදලා ඉවර කරන්න බෑ. ඒක පළවෙනි දේ ඇත්තටම ඒක නතර කරන්න. අනන්‍යගත වයන්, දුක්කමූලගත වයන්, ශූන්‍යාකාරගත වයන් ඇත්ත එක වහගනි. නෑ වුණා වගේ හිටපන්. ඕනේ නෑ ඇලිච්චාවයි හිත පරිසම් කර ගන්නවා කියන එක හරීම පෞද්ගලික මොකද කියන්නේ ආත්මාර්ථකාමී හරීම මේ පටු මානසිකත්වයෙන් කරන දෙයක් කියලා සුබසන්ති කියනවා මේ බණිනවලු භාවනා විස භාවනා විසයි සමාජසීලී සත්තු ඒකල අර තරම් අමාරු දුෂ්කර කාරණාවක් කරන මනුස්සයාට කෙලපිරිච්ච පඩික්කමකට තරම් අසලකන්නේ නැහැ කියලා කියන ලෝකයක් භාවනාට යන මනුස්සයාට කෙලපිරිච්ච පරික්‍රම තරම සලකන්නේ. දැන් නම් පොඩි වෙනසක් තියෙනවා. ওই කතා කරලා දැන් අවුරුදු 50කට 60කට ඉස්සෙල්ලා. ඉතින් මා ওই මිල් එක හරහා ගිහිල්ලා තියෙනවා. බැලුම් අහලා දින ඇති වෙන්නේ අහවි ජොලියක් යන අයකට පාර අහවි කියන. කට්ටිය වයි. අපි යන ඊගා ප්‍රශ්න. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සම්මානසික කියන්නේ ඔකියුපයි වෙන්න කියලා දැන් සමහර වෙලාවට අවුරුද්දකට එහෙම හිතන්නකෝ දැන් හෙට මොනවා හරි තියනවා කියලා එන්න කිව්වොත් ඇත්තටම හෙට මම ඔකියුපයි වෙලා නැත්තම් ඒක වැළැක්වුවොත් අපි එතනින් මුසාවාදයක් ඇති කරගන්නේ. ඒ දැන් කියන්නකෝ ඒකට යා යුතුව නැත්තම් ඒක අපිට වළක්ව ගන්න පුළුවන් නම් ඒකට ආරාධනා කරන කෙනාට අපි කොහොමද බොරුවක් කියන්නේ නැතුව ඒකෙන් ඒක වලක් ගන්න ස්වාමීන් වහන්සේ. ඒක බෑක්ලා ඉවරනේ. මං එන්නේ නැහැ. මට වැඩක් තියෙනවා. නෑ මෙයා කියන්නේ වැඩක් නැතුව වැඩක් තියෙනවා කියන එක පවද්ද නෑ. මේක වැඩකුත් නෑ මම එන්නේ නෑ. ගෑනුන්ට වැඩක් නැති වෙලාවන්නේ ඒක වැඩක් තියෙනවා. ගෑනුන්ට පිළිවින්දක් තියෙන තමයි. මොකකින් හරි අකයි කම්මල වගේනේ මේකේ. ඒ නිසා ෂෙඩියුල් කරලා තියන්න පිටිය ගහලා තියන්න. පිටිය ගහලා තියන කාර්යබලයෙන් පොඩක් අද දවල්ට බදාගෙන. අරක බයන බදාද මොකක්ද දාලා දෙන්නේ කියලා. අපේ ඔළුවක් නේ ස්වාමීන් වහන්සේ. ඉතින් එහෙම බදාගන්න දෙයක් නැත්නම් නෑ දාගන්න නැත්තේ නෑ. දින කර්යාව හදාගන්න පැවිදි අතරම සතියින් ඉන්නේ. ආ. හා. දැන් දෙවටක් තියෙනවා. දානේ දත් මදිනවා ගතියි. එතකොට ස්වාමීන් වහන්සේ ඒක මගේ හිතේ තියාගෙන අම්මා සතියේ කියලා හිතාගෙන කවුරු හරි අඳගහන කෙනාට මම කිව්වොත් හරිද? නෑ නෑ මම මම ඒක ඩිපික් කරන්න ඕනේ ලිතක් වගේ ගහලා පිටි ගහලා දෙනවා. පිටි ගහලා දෙනවා අවල් දැන් සතියෙන් දක්නදී. එන්නේ සතිය වාක්‍යය. ඒක ඒ මොනසු දන්නේ නෑ මෙලෝ හටනය. අපි කියනවා මේ වෙලාවේ මගේ ඔකේ වෙනත්නම් අපි කියනවා අවල් රිට්‍රීට් එක. අවල් දෙයි. කියලා ඒ තීරණ ටික මටයි අනුන්ටයි පේන්නේ දැන් ඔය වින්න බවම ගෙදර ගල්ලලා කෙල්ලලා තියෙන්න ඕනේ. පින්නකොම්බ හදිස්සි කියලා දරුවන් ප්‍රසූත කරන්න කිව්වොත් ඊ කොහෙද කියලා ලියන්නේ. ඊගව හදිස්කාරය එනවනේ. එනකොට ගල්ලාල්ල ගල්ලාල්ල තියෙනවා. ඒ නිසා අපි සමාජශීලී සතෙක් වෙනවා. ඩික්ලයා. මේ මේ වෙලාවේ වැඩ. දැන් මට මේ මේ මේ විදිනකොට හැමදාම මයට ආරාධන හතරක් පහක්ම ඊමේල් වෙනවා. මට කරුණාකර හේමන්ත පොඩ්ඩක් චෙක් කරන්න. හේමන්ත කියනවා මේ වෙලාවට සාංශික බිසි නැත්තම් නෑ. ඊට පස්සේ මම කියනවා මන් දන්නේ නෑ. මන් දන්නේ නැත්තම් චන්ද්‍රකාන්ත ගන්න මම බෑ ගාන්ති දෙන්න බෑ කියලා ගාන්ති කල්ලාසු දා. ඒ ඒගොල්ලෝ මා 10කට කලින් මාව හෙටුළු කරා. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම අපේ හිත ෂෙඩියුල් කරුවේ නැත්නම් යකා කාමල. ඒ නිසා සත්‍යමත් වැඩකට හැම වෙලාවෙම යොදලා තියෙනවා. යොදලා තියෙන එක හිතේ දැනෙන්න බෑ. හිතේ තිබුත් ඒගොල්ලෝ හිතාවේ යාර තරහින් ඉස්සලා කිව්වා ඉන්නේ. නිල තියන. නිල තියන මම මේ වෙලාවේ මේ වැඩි. ඒ කවුරුත් ආපුවම කියනවා ෂෙඩියුල් එක බලලා බලන්න මොනවද වැඩක් නැති වෙලා ඒක නැහැ. දැන් ගෙදර ඉන්නවා කියන එක සම්බන්ධයෙන් බැරි වෙලාවක් කෝල් කරොත් ආයෙත් ගොන්න පාසලකට නෑ. ඒකට බොරුවක් කියනවා කියලා හිතනවා. හරි බොරුවක්ම කියනකොට අපි මෙයා ඇවිල්ලා මට කියනවා මගේ හරියටම ෂෙඩියුල් කරවලා ස්වාමීන් වහන්සේ මම කියන බෑ. බඩ ප්‍රශ්නේ. අපි කාග 10 10 10 යෝද. මම ඉන්නේ. මම ඉස්සර පුතුම ආසයි මේ මගුල් ගල් වලට පාටි වලට යන්නේ මොකද ඒ ඛණ්ඩ තියෙන ආකාරය වෙන මොකක්ද මේ මේ කොල්ල යන්නේ ඊට පස්සේ මට ට්‍රික් එකක් ආවුණා මම මස් මාළු කෑම නතර කරා යෝකනේ ඛණ්ඩ තියෙන එක ඉතින් ඒ තේ ආ යමතන් කියලා යනවා ඉතින් ඌට වෙනම මට බතෝලු ගියන්න වෙනවනේ දැන් මම කන දේවල් නැහැ නේ ඌට කියනවා මම ආපම්බට කරදරයි මට මොනවාරි සාමාන්‍ය ආයත මොකද්ද බං ඔය නෑ මම ඉතින් අර කලින් ගත්ත ප්‍රතිපදාවක් මම මේ වැඩි කැමති නෑ අස්මානුවට ඉතින් ඌ හදලා කන්න දෙන. ඉතින් මම ගිහලා බකන් නිලා ඉඳලා එනවා. ඊට පස්සේ කියනවා මොකද්ද ඔය අනේ ගැටි වැඩි. ඔබටත් තේරෙනවනේ මමත් බලන්න. මම ඉන්නේ. ඉතින් ඔක එක හැරේ කරන්නේ නේද නැට්ටින් කිරියනවා. එමීට මේක කරන්නේ. ඒක ටිකක් කරනකොට ලෝකයට පට ගන්නකොට තේරෙලා අපි කොම් කරලා දානවා. මම දන්නේ මම මේක වෙයි වැඩි දස්ස කෙනෙක්. මේ අවුරුදු 40 ඇතුළත කවදාවත් මම දැකලා නැහැ. ඒක කොහෙන් කොහෙන් ආපු එකක්ද මම දන්නේ නැහැ. මම දන්නවා මේ මෙන් දාගෙන මගේ ගමන යන්න මොනම කෙනෙකුට මොනම කතා කරලා කියන බෑ. අපිට එහෙම අයිතියක් නැත්තම් මේ දාන දාන හැම අපි ඛණ්ඩෝණයි කියලා කිව්වොත් ඒ මාළුව අනිවාර්යයෙන්ම ඛණ්ඩෝණයි කියලා කියන කි මාළුවෙකුට ජීවිතයක් නැහැ. මේක මේක හැමතැනම ටැක්ටික් එකක් තියෙනවා. ටැක්ටික් එක මොකද්ද? හැම ළඟට යන ගමන් දිගේ ළඟට යනකන් හැම කාම නතර කරනවා. එහෙම එක්කොත් ඒ ඒව ඔක්කොම ඉගෙන ගන්න පුළුවන් නේ සබ්බපාවසා කරන පස්සේ ඒ කුසල සුප්‍රසම්පදායන ඕන ආරාධනා ඉල්ලා ඉන්නේ කවදාකවත් ඒව වළක්වන්න බෑ. හැබැයි මට පෞරුෂත්වයක් තියෙන්න බෑ කියන්නේ. මොකද්ද ප්‍රශ්නේ? යස්සන සමානේ මට අපිට ඇතිවෙච්ච දෙයක් තමයි නන්නේ වෙලින්ටන් සොසයිටි එකේ හැමෝටම දන්නවනේ මේ ඊමේල් පද්ධතියක් තියෙනවා. ඊමේල් පද්ධතිය මම කාලයක් අපි දෙන්නම ඒක ජීවමානම හිටියා. කවුරු අවුරුද්ද කවුරු අවුරුදු පහේ ඒක ඩ්‍රොප් වෙනවා. ඉතින් ඇත්තෙන්ම මට දැනගන්නත් ඕන හැබැයි ඊමේල් ලැබෙන එකවත් කැමති නෑ. ගොඩ ගොඩක් දේවල් ඉතින් අපි කොහොමද දන්නව දයානම් මම දැන් අජන්තත් නියාගෙන මම කතා කරන්නේ. දයා නම් ඉතින් මේ වැඩි ඒවට යන්නේ. හැබැයි මට හිතුණොත් ෆිල්ම් එකක් තියෙනවා නම් හොඳ නාට්‍යයක් තියෙනවා. මට හිතුණොත් යනවා බොහොම කලාතුරකින්. ඒක මගේ හැබැයි ගොඩක් වෙලාවට මට හිතලා තියෙන්නේ ඒගොල්ලන්ගේ අදහසක් තියෙනවා. ආවලා මේ සමාජයට එච්චර නියුතන කෙනෙක් තුන් පාර කියලා කතා කරේ ඉන්නේ නැත්නම් හතරවෙනි පාරක් එන එකක් නෑ කියලා මට හිතෙනවා. මේකෙන් තුන් පාරක් try කරන්න හතරවෙනි පාර ඒ කියන්නේ එක රැයින් ලැබෙන්නේ නෑ. ඒකට සම්මා ආජීවය සකස් කරගන්නවා කියන එක ඔය අතිම ඔය සේරටම එක හඳින් චෝදනා කරනවා. ඔය සේරටම තේරෙන්නේ නැති දේ තමයි ඔයගොල්ලෝ හොදවදම දෙලා. ඔකට සම්මා ආජීවය කියන එක හිතන්නවත් තේරෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ අනුන්ගේ ඇස්වල ජීවත් වෙන જાති අනිවාර්යව උඩ කරන්න හදන අමනකවණේදී කෙලින්ම බෑ කියනවා මොකද ප්‍රශ්නේ? කෙලින්ම කතා දෙකක් නැහැ. කතා කරලාම සංසාර වචන දානයක් දෙන වඩනක් නැහැ. ඇයි එන්නේ නැහැ. යන්නේ බනට බෑ. නෑ. කර්ම පින්කම් නෑ. යන්නේ. බැරි වෙලා අර ගියොත් මම ඔය කියන්නේ කර්ම පින්කම් ගාමින්නාට මෙහෙ ඇයි? මම වෙන වැඩකට ආවේ. යන්නේ. එහෙම අයිතිවාසිකමක් අපිට මානව අයිතිවාසිකමක් තියෙනවා. සහෝදර සමය අම්මා නැති වෙච්ච වෙලාවේ ඒ අම්මා නැති වෙච්ච වෙලාවේ කට්ටියම කල්පනා කරලා දැන් සාහසකෝ එයිද නැද්ද? ඕක නැති කියලා බැංකුවක් ආ පරිඩියක් කියලා දුන්නා. පස්සේ ඒක පාරටවට ඇඬුණා. ආ. උදාන්සේ මුර්ධිය බයි පොඩි එකක් වගේ අනකට බලන්න. කියෝ නිකන් ලොකු සර් වගේ. එහෙම කේමනන්ද ඥානදරණේ ඥානදාරෝ. ඒට මල ගෙදර යනවා. සම්මිජියත් එක්ක යනවා. සුදුසු කියලා කරගෙන යාර පහක. ඔක්කොම කියලා දුන්න. දැන් ඊට පස්සේ මේක රොබෝ වගේ වැඩ. ඉතින් ගෙදර යන ඔක්කොමලා එකට අල්ලේ තියන වහින්න අත වැඩි ආහාර වැඩි ආ. ඊට පස්සේ මාසිනා නැති වුණා යන්නේ. අරනේ අයි අගේ අක්කගේ අක්කගේ නෑ නැතුන යන්නේ. නැත්තම් ඉතලා ඉතින් ආයේ මොනවා කරන්නේ? යනවනේ යනවා ඒක ඉතින් මට මට හිතෙනවා වීඩියෝ එකේ තමයි යන්නේ. ඒක මගේ ආජීවයට මම තියන්න මතක මම යාකන් සල්කරන් ගන්නෙත් නෑ යාකන් ගන්න මොකද ඒගොල්ලන් ඒගොල්ලන්ට එහෙම මට උදව් කරන්න පුළුවන් දෙයක් නෑ අපිට බෑ කියන හැකියාව තියෙන නැත්නම් කවදාකවත් මේ සුඛෝපභෝගී සමාජයක ජීවත් වෙන්න බෑ කවදාකවත් මේ කන්සියුමරයිසේෂන් සොසයිටි එකේ ජීවත් වෙන්න බෑ මොකද ඒගොල්ලෝ අපිට ස්ටේටස් කියලා කියනවා ඒ ස්ටේටස් වල ඉන්නවනේ මෙච්චර කන්සියුම් කරන්නේ අපිට බෑ නම් බෑ කියන්නේ අපි කාගේ වා වා දාල්ලුද කාගේ දාදේවද? අපි සමාජ මට්ටමල කඹරන බත් බැලියෝ. කාමරාජිනීගේ කාමරාජධානියේ බැලියෝ. අපිට කවදාකවත් නෑ බෑ කියන්නේ හැකියාවක් තියෙනවා දන්නේ නෑ. භාවනා කරනකොට අපි භාවනා කරනවා මේකෙන් මම ආව දවසට භාවනා වැඩි කරනවා. අර බණක් අහන්න යනවා. ආවද මේක කරනවා. ඒක ඔකේ. ස්වාමීන් වහන්සේ වගේ මොකටද කියන්නේ අත්දැකීම් කියන එක බොරුවක් වෙන්නේ නේද? අපිට ලෙඩ රෝග අත්දැකීම් අවසානට විනන්ද අපිට අපලිට කියලා ඒ වගේ දෙන මොනවාරි මේක බොරුවක් වෙන්නේ නැහැ නේද? මොන මොන වර්තාවන්නේ ඒක කතා කරන්නේ. රැකියා සමාජෙත් මොකක් කරේ කිය මොන හරි හරි කොහෙන් හරි යන්න හරි ඒ කියන්නේ ඒ වගේ දෙයකදී මම සමාජවලට හිතෙන මට මට අසනීපයි මට මම ඒක අරමුණු කරගන්නේ මට අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සියක් සියලු පුතත්නේ උම්මත්තකයෝ කියලා. ඉතින් මම ඒ ගොඩේ ලෙඩෙක් නෑ කියලා කියනවනම් බාලයෙක් තමයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හැම වෙලාවෙම හැම කෙනාම ලෙඩෙක් කවදාත් එකක් නෑ කියලා. අපේ දමිනි සත්‍ය ආමතුරු ඉන්සන් වණි හදපු ඒ ශාන්ති තමයි ඔක්කොම වැඩි කිව්වේ ඒ ශාන්තිගේ වැඩක් තියෙනවනම් කුටි වැඩක් තියෙනවනම් බෝඩ් එකක් දානවා. ඒ බෝඩ් එකේ වල තියෙනවා මේක ගහන එක විතරයි තියෙන්නේ. මදක් අතනේ පේන්නේ විවේක ගන්නේ. ඒකෙදි කඩාගෙන යනවා යන්න ඕනේ කැපකාරය යනවා නැත්තම් ඒ ශාන්ති කියලා තියෙන එක මගේ ප්‍රිවිලේජ් එක මම දක්කසනේ කියන්නේ පන්දිසාන්ති ගුරුනේ අවශ්‍ය පුරාම වැඩ හරි මහතයි පුතුම ඒක වැඩක් නැහැ හතාවලක ඩයිනමයිට් වගේ වැඩි ඉතින් ඔක්කොම දාණේ අරගෙන ඔක්කොම කටයුතු කරලා දොරට යන ගමන් කෙත අනායෝනේ වාදේ කියලා දාලා තිනවා මද පිළිකයන් කනු ලැබි ඒක දැක්ක කට්ටිය කවුරුත් ඉන්නේ නැහැ. මොකද මේ මිනිස්සු උදේ ඉඳලා හැන්ද හැන් කරලා වැඩ. ඒක ගිහින් ආය බෝඩ් හරියටම ඇවිල්ලා බෝඩ් එක අයින් කරනකම් කවුරක්වත් එන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි අපි දැනගන්න ඕනේ අනිත් ලෝකයට මේ උඹත් එක තරහ නෙවෙයි මේක මගේ චාරිත්‍රය. මේක තමයි මගේ ප්‍රතිපදාව. එහෙම නැත්තම් අපිට මේ මනුස්සකම ජීවත් වෙන්න වෙලාවක් නැහැ. හැම කෙනාම අපිට ෂෙඩියුල් හදලා. ඒගොල්ලන්ගේ වැඩේ වෙන්නේ එකක් නෑ. මොකද සමාජශීලී සත්තුන්ගේ හැටි ඒකයි. අපිට නෑ කියන්න පුළුවන්. අපිට බෑ කියන්න. විශේෂයෙන්ම මේ කියන consumerization society එකේ මේ party going society එකේ අපි හැම වෙලාවෙම නිකන් මාළුවන්ට පොඩි දන්නවා වගේ අපි අහුවෙලා ඉන්නේ නෑ නෑ ඒක මේ ද්වේෂයකට නෙවෙයි අපේ විවේකේ නැත්නම් අපිට ලැබෙන්නේ අපේ නෙමෙයි මගේ ඔබ දිහා අපේ කතාවක් බෑ මොකද ඔය කොක්කේ ඉන්නේ කිට්ටුවන් දෙන්නේ නොදන්න කෙනෙක් අපේ විවේකේ කවදාකවත් බාධා කරන්නේ බාධා කරන්නේ අම්මන් කිට්ටුවන් දෙන්නේ ඌ එනවා බුදියා හින්දාදී ඇටට ඇවිල්ලා ඇනල කතා කරනවා. සයන සාසරේ මං හිතන්නේ මේ ආම්කෝම මේ මේ වගේ දේවල් මගාරින් අවශ්‍ය නම් මේ වගේ දේවල් මගාරින් අවශ්‍ය නම් මගේ ටිකක් තියෙන්නේ මේ ඒ ඉන්න කලින් දැන් යම්කි දෙයක් යනකොට මොකක් හරි මොකක් හරි මොකක් හරි දෙයක් මොකක් හරි දෙයක් ආරාධනාවක් ඉන්න ඉන්නකොට ආරාධනාවක් බව දැනෙනවානේ. එතකොට සාමාන්‍යයෙන් පුළුවන් කාර්යබහුල එක්කෙනෙකුට කියන්න මම plan කරයි කියලා කියන්නේ. උදාහරණ විදිහට මට කියන්න පුළුවන් මම ආ ප්‍රොජෙක්ට් එක plan කරලානේ තියෙන්නේ කියන එක. එතකොට ඒ එයා කියන්නේ ඉස්සෙල්ලා එතකම් සත්‍යනේ. ඒ කියන්නේ දැන් සායනහස් මගේ ආරාධනය කරන්න හරියෙන් මගේ හිතෙන් එක plan එක ගැහුවා නම් මම කියන්නේ සත්‍යන්නේ. ඒක සම්‍යක් යෝගී වෙන්නේ. මම අයියෝ ස්වාමීන් මම හිත උදේ වරුවේ මම ගාර්ඩන් එකේ තනකොළහම ප්ලෑන් කරලා තියෙනවා. එහෙම නැත්නම් මගේ ප්‍රොජෙක්ට් එකේ ලාස්ට් ඉම්පෝටන්ට් මේ කැලේ හයි ග්‍රාන්ටි. ඉතින් එච්චර මම ඒ වගේ කිව්වොත් ඒක ඇත්තටම අර සමාජයට කෙලිම නෑ බෑ කියන වෙනුවට අපි දාන කතා ඒකේ දුස් ඒකේ තියෙන කෙලෙස් පැත්තක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් ළඟට ගියාට පස්සේ ආ කියනවා අපරාධීයවම උදව් කරන්න කියනවා. කියලා මේ කියන කාලයෙන් සංග්‍රහ කරන වැඩි කරන්න පුළුවන් බව පෙන්නලා දාන මිත්‍ර ගතියකුත් තියෙනවා. ඒ කියන්නේ පුළුවන්කම තියෙදී අර්මන්තර උදව් නොකරන දාන සම්ප්‍රයෝගය. ඒක සම්මියකුත් නෙවෙයි අත්තට. ඒව එතකොට මේ මොනද ඒ මිත්‍ර හතර දිනාට කියන්නේ? කාලයෙන් සලකන මිනිහ නෝම කියලා හතර දෙනෙක්. වචී පරම ඕනම ලස්සන වචන වගේ තියෙනවා. ඉතින් ඒ වගේ කරන්න ඕනේ නැහැ තරයක් කරනකොට මේ සමාජය තේරුම් ගන්න. හැබැයි ඒක ඒ වෙනුවට අපි ධර්මික පැත්තට යෙදිලා ඉන්නවා. ඒතරෝ අපේ ධර්ම කරේ ඒක පිටිය ගහලා තියෙනවා. මෙන්න මෙහෙම අපේ මොලේ වැඩ මේ ටික. ඒකට ඕනෙකට උඩ තේරෙනවා මේ මම එනවට දැලු කරවල නෙවෙයි. දැන් අපි පෞලි කිසිම කෙනෙක් මොනම වෙලාවකවත් මගේ දේවල් අහන්න බලන් ඉන්නේ අහල වැඩක් නැහැ. දැන් මම කොහෙද ඉන්නේ කවද්ද ඉතින් මට බනිනවා කියන පස්සේ වැඩක් නැහැ මේ කොයි වෙලාවකට ටයිම් මම කොයි ලංකාව හිටිය කියලා උඹලා ඉන්නේ වැඩක් ගන්න නැහැ නේ රටේ ඉතියම කොහේ ඉතියම දැන් වලට කොහොම හරි අපිට ලාභයෙන් ඉස්සෙත් ලංකාවේ ඉන්නේ මම ඔය කොහොම කරන්න බෑ ඔකට ඕන වෙලාවකට මම මම බුක් කරා මම අවුරුද්දකට කලින් බුක් කරන්න අවුරුද්ද කියන්නේ අවුරුද්ද දෙකේ හැබැයි ඒක ජෝක්ස් අහන්න එපා ඒක මේ මිනිස්සුන්ට ප්‍රයෝජනක් කරා එන්න කරනවා මම එනවා ඒ නිසා ඒක මේ ඒක ඒක යට තේමාව තියෙනෝනේ සම්මා ආජීවය. මම ගත කරන ජීවිතේ මේ ආජීවයේ සම්‍යක් වෙනවා පුරුල් වෙනවා ඒක ප්‍රසිද්ධ වෙනවා. ඒකෝට තමයි අපිට ජීවත් වෙන වෙලාවක් හම්බෙන්නේ නැත්තම් මේ හම්බ වෙන්නේම නැහැ ජීවත් වෙන්න අපිට වෙලාවක් නැහැ. මොකද අර අපි අපිට ෂෙඩියුල් හදනවා කට්ටිය. කවම කවදාකවත් සුදු සිත් සඳහන් වෙයි කියලා බුදුදහම දේශනා කරනවා. මේ හදන එකම ෂෙඩියුල් එකක් කරා. මගේ සුබ සිද්ධිය නටන්නේ. දුන්නට පස්සේ එක්කෙනෙක් දෙන කාලස්සය ඒගොල්ලෝ තේරුම් ගන්නවා. එක්කෙනෙකුට පුළුවන් අයිතිවාසිකමක් තියෙනවා බෑ කියන්නේ නෑ කියන්නේ. ඒක මේ තරහේ කරන දෙයක් නෙමෙයි. අපි යන්න ඊගාවට. මේකට බෑ කියලා. සමහරවිට හතරවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මෙම ප්‍රශ්නේ ඊයේ රාත්‍රී පැවති බණ අවසානයේ පැනනයි. ඔබ වහන්සේ භාවනාවට සුවච වීම සහ සීතල වීම සහ ප්‍රායෝගිකව කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කෙරේ. මා මේ පැහැදිලි කරන්නේ මට බොහෝ විට රැකියාව කරන විට සිදුවන අවස්ථාවකි. රැකියාවේදී විවිධ කාර්යයන් අපට පැවැේ. එහිදී අපට විවිධ විසඳුම් සොයන්නට ඉදිරිපත් කිරීමටත් සිදුවේ. විවිධ මෙපැයුම්. විසඳුම්. විසඳුම් විසඳුම් මෙසේ ඉදිරිපත් කරන අවස්ථාවේදී මට එම මතු ටික කියන්නට සිදුවන සොලියුෂන් එකට එහා ගිය ධර්මතාවක් එහිදී දකි. එවිට මට කියන්න සිදුවන සොලියුෂන් එක සහ ධර්මතාව අතර මනසේ ගැටලුකාරී ස්වરૂපයක් හටගන්නවා. මේ සමග මට මේ කරන ක්‍රියාව විකාර රෝපීසි සේ පෙනීය. වැඩේට තියෙන උනන්දුවද ඒ සමග හීන වේ. මහත් වෑයමක් දරා රාජකාරී වැඩේ නිම කිරීමට සිදුවේ. මේ වගේ අවස්ථා විවිධ වෙලාවට රාජකාරියෙන් පිටවීද මෙලෙසම සිදුවේ. මා මෙවැනි විටකදී කලකිරීමක් වැනි හැඟීමකින් තොරව කටයුතු කරන ආකාරය පැහැදිලි කර දෙනමෙන් ඉල්ලා සිටිනවා. මේකට උත්තරේ දෙන්න තියෙන්නේ සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා සත්‍ය දෙකක් තියෙනවා. ඒ නිසා අපිට දැන් මට ඇවිල්ලා ප්‍රොජෙක්ට් එකක් දෙනවා මම දෙනවා ප්‍රොපෝසල් එක. දෙනකොට මට තේරෙනවා මේ මේ ක්‍රියාකාරකම් ටික තියෙනවා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මේක තමයි සම්මුතිය. හැබැයි මේක ඇබ්සොලියුට් හරීම තියරිටිකල් මැක්සිමම් නම් මේකයි කියලා වරහන් ඇතුලේ දාන්න පුළුවන්. ඒක එච්චර ප්‍රැක්ටිකල් නෑ. මොකද ඒක ස්ටේජස් දෙක තුනකින් යනවා. පළවෙනි ස්ටේජ් එක අපි දකින්නේ තීන තත්ත්වයකදී සම්මුතියට දාන. ඒකලා පේනවා මට ෆෝසයිට් එකක් තියෙනවා මට පේනවා මේක ගිහිල්ලා ගිහිල්ලා මෙන්න මෙතන තමයි අවධානය කියලා තමන් අර පේන තමන් පිළියර ගන්න හොඳම සත්‍යයක් වරහන්නට දාන්න. අර ජීවන එකට තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකේ හින්ට් එකක් තියෙන බව තේරෙනවා. ලොකු සාංශේ මා ලොකු සාංශේ ඔය ආනාපාන සති භාවනා දෙවෙනි කොටස කිවි අන්තිම කාලේ ලොකු සාංශේ අන්තිම කාලේ. ඉතින් ඒකවල කියනවා අපි ඉස්සල්ලාම මේ ලොකු සාංශේ අනිත් පැත්තට අපි ධාර්මයක් වශයෙන් ධාතු ගුණ දහක පිළිවෙල ගන්න. ඇබ්සලියුට් පර්ෆෙක්ට් එක ලියන්නේ. ඉස්සලා ධාතු කියන්නේ මෙන්න මේක. ඒකල යටින් සඳහන් කරනවා මේක සාමාන්‍යයෙන් නොතේරෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් ඒක ටිකක් විස්තර කළොත් මෙන්න මේ ආකාරයෙන් තමයි අපිට පේන්න පුළුවන්. ධාතු කියලා කියන්නේ ධර්මතාවය. අපි දකින්නේ ඒ වගේ නියෝජනයේ විතරනේ. පටවි කියලා අපි දකින්නේ පොළොව දැක්කට පොළොව නෙවෙයිනේ. පටවි කියන්නේ පටවි කියන්නේ තද ගතිය. පඩවිය තදගති කියලා ඔබ තේරෙන්නේ නැහැ නේ. තේරෙන්නේ නැති නිසා කියන තදගති නියෝජනය කරන්න පෘථුවිය අනිත් වලටදී තදයිනේ. ඒ නිසා පඩවිය කියලා කියනවා. ඊට පස්සේ ඒකත් තේරෙන්නේ නැති වෙන ඉඩ තියෙනවා. එහෙම උනොත් කියනවා දැන් තාත්තගේ මට හම්බෙච්ච ඉඩම කිව්වහම මට ඒකට වැඩි තණ්හාවක් ඇති වෙනවා. මට මගේ ගෑණිගේ බූදලට හම්බෙච්ච ඉඩම. නැත්නම් මගේ ලොකෝයි මගෙන් කඩාගත්ත ඉඩම. ඒකෝට දැන් මේ ඉඩම තිබුණාට සාදගතිය ප්‍රශ්න නෙවෙයි දැන් තියෙන ආර්ථික ප්‍රශ්නයන්නේ. අපි හොඳටම පැටලෙන නඩු කියනවානේ. මේක තමයි නඩු කියන්නේ. කියලා ෆස්ට් දෙන්න කියලා කියන ඇබ්සලියුට්. ඊගාට ඒක තේරෙන්නේ නැති කියලා ගාමම සපෝස් කරලා මෙහෙම මෙන්න මෙහෙම මෙහෙම දාපම තේරෙන්නේ ඉඳ තියෙනවා. ඒක පස්සේ අන්තිමට දාන සම්මුති ශක්තිය. ඒකට රචන එහෙම දිගයි. 3 times. හැම එකම තුන් සැරයක් ලියන්න ඕනේ. ඉස්සෙල්ලාම දෙනවා truth. absolute truth, theoretical maximum. ඊට පස්සේ කියනවා it's fair enough ඔයාලට තේරෙන්නේ කියවෙන කන තේරෙන්නේ නැති වෙන ඉඩ තියෙනවා. ඒ අය වෙනුවෙන් මෙන්න medium level එකක් තියෙනවා. ඒත් තේරෙන්නේ subject matter වල දාන්න කියලා. ඊට පල්ලෙහා තියෙනවා දැන් සාමාන්‍ය common sense. ඉතින් ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ නිසා අපිට හැම එකටම මේක යොදන්න බෑ. crucial issue එකක් අරගෙන report එක ලියනවා crucial issue එක අරගෙන ඒකට කියතයි මේක absolute කියන මේකයි. ඒක theoretical maximum idealistic perfection. මොකද ඒක තේරෙන්නේ නැත්නම් බෑ කියලා හිතනවා. මෙන්න මේකට පුළුවන් බලන ඔප්ෂන් එකට එක වෙන්න ඒක බැන්න මෙන්න ඔප්ෂන් එක කියලා. ඒ නිසා ඕනම දෙයක් මේ ලීනියර් නෑ. ඒක මේට්‍රික්ස් එක දුවයි. අපි ලී මේට්‍රික්ස් එක තියෙන එක ලීනියර් සිස්ටම් එකට ලියන්න ගියාම තන්නේ කතාවක් තියෙනවා. මේ ලෝකේ කිසිම දෙයක් නෑ ලීනියර් සිස්ටම් එකේ. අකුරු ලියනකොට අපි වමේ ඉඳලා දකුණට ලිව්වට ඒකෙන් තමයි අපි ඔළුව පෙල්ලෙන්නේ. එහෙම ගන්නෑ. බුදුජානකේ දේශනා කරනකොට ඒ සූත්‍ර වල 1 2 3 4 කියලා දැම්මත් තව සම්මත ලෝකයේ එකක්වත් නැහැ. ඊට බබාට තේරෙන භාෂාවෙන් කියන්නේ. මම පන්තියේ අපේ ඕගනික් කෙමිස්ට්‍රි වලට මම හරි දක්ෂයි. ඒ මොකද අපිට උගන්වන මැඩම් හරි ලස්සනයි. ආපු ගාම උගන්වන්න ආවේ. ඉතින් මට මට කොච්චර ඒ කියන්නේ මම ෆේවරිට් චිල්ඩ්‍රන්ට කියනවනම් ඉතින් පාන්දර ක්ලාස් එක පටන් ගන්න ඉස්සෙල්ලා ලැබ් එකට යන ගාන ගිහලා මැඩම්ගේ සාදී ඊකු පුච්චන්ට කියනවා මේ පිටිවන්ත පත්තු ඉතින් හරි ආසයි ඉතින් හම්බෙන්නේ නැහැ නේ අපිට එහෙම ඉතින් කෙනෙක් වලම හරි දක්ෂයි ඔගනික් එක මට දුන්නාම කල්ලාලේ මේකනේ ඕනම දෙයක් හදලා මේ කොනේ මට කල්ලාලි ලියලා පෙන්නන්න පුළුවන්. කීනෝල් වලින් අර කහදලා දෙක ගන්න. ඉතින් ඔක්කොම කරලා එක දවසක් අපි ලැබ් එකට අර ගන්න ගිහින් දැන් මේ අපිට ෆීනෝල් පේන්නේ මේ විදිහට නඳපු දෙකක් උඩක් ඔය එකක්. ලැබ් එකට ගිහින් මේ ෆීනෝල් කියලා වතුර බෝතලයක් පිටු. මාත් කරකෝල ඇතියා වෙන්නේ මේ ෆීනෝල්. මේ කල්ලාලි අඳුරට අර මේ හතර සර්ණාදී. මේක පිළිදික් විදියට මට බෑලි වෙලාවක් වයසමාරු වෙලා තිබුණා මම මැඩම් ගාන ගිහිල්ලා කිව්වා මැඩම් මට මේ ෆීනෝල් කියනකොට මට එන්නේ කන්ෆිගරේෂන් එක ඒක කුඩු කැහැටි මේක නෑ ඔය අංශු වැඩ කරන හැටි මේක සාමාන්‍ය බීරයක් බෙන්සින් කියවහම මෙහෙමයි කියලා එතකොට අර කල්ලෑලේ ඇඳලා පුරුදු කළ පුරුදු කළා ඒක තියාම සම්පූර්ණ වෙන කතාවක් අපේ ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා එයා PhD කරගෙන ඇමරිකාවේදී තමයි උනේ ඒක ළමේ මේ ඇමරිකාවේ හරහා සිංගප්පූර ලංකාවට ආවා. එවිට පෙර වෙලා සිංගප්පූරේ ගියානි ලංකාවේ ගියානි එයා කුකුලෙක් වෙනලා මේ චිකන් කිව්වා. එනමෙන් මතක ෆ්‍රිජ් එකේ තියෙන චිකන් විතරයි. එයා දැනගෙන ඉඳලා නෑ මේ චිකන් කියලා කියන්නේ සතෙක් කියලා. ඒක ඇහිච්ච ගමන් බ්‍රේන් එක අප්සෙට් ගියා. ආයෙ කතා කරගන්න බැරුව ගියා. මේක මං කාලා තියෙන්නේ මේ මේ සත්තු නේද කියලා. ආයෙ එයාට ඒකේ කැන්ඩි කියලා ස්වීට්ස් දෙනවා. දැන් ගිහලා පදිංචුනේ කැන්ඩි කියන නගරේ. ඒ නමයට දැන් අර අර කතා කරව කැන්ඩි මේකයි අපේ. අය ඒ වටේ කවදාක හෝන් ගහන්නේ. හෝන් ගහන්නේ කෝච්චි විතරයි. දැන් මෙතන විතර ඉන්නකොට නිතරම හෝන් ගහන්න යගෙන අන්න කෝච් එක කරනවා. බය මාරු. බය මාරු නෑ මුළු ජීවිතේම ඊට පස්සේ නෑ. මොකද එයාට රිලේට් කරගන්න බෑ. එයා හිතාන හිටියේ එක එක චිත්ත රූපයක්. ඒ චිත්ත රූපේ දාල ප්‍රායෝගික දාලා බලන්න දෙයක්. ඉතින් සිසොෆිනිකාව බයිපෝලා කියෝ මේ දෙක එකතු කරගන්න බෑ. එකතු වුණොත් ඒ පිසු. එකතු කරගන්න පිසු ඉතින් උගෝ එයා අතරතුර බුදුජානනාථගේ මේ ධර්මය දේශනා කරනවා කියනකොට උන්වහන්සේට වදත යෝ වදතං පවරෝ වචනය ඒ තරම් ප්‍රසිද්ධ විදියට පටලවා ගන්න නැති විදියට ඉදිරිපත් කළ උත්තරමයි නාස්ති කියලා කියනවා. ඉතින් අපි කතා කරන කොච්චර පැටලෙනවද කියලා හිතන්න. ඉතින් ඒ නිසා මේ වගේ ලියනකොට තමයි කියන්න පුළුවන් වැදගත්ම ඉෂුව එකක් දාලා මේකේ ඇබ්සලියුට් ට්‍රුත් එක නම් මේකයි. ඒක ඕන කෙනෙක් දන්නවා. මම මේක for the sake of literacy I'm writing බෑනේ මේකෙදී අපිට කොම්ප්‍රොමයිස් කරන්න පුළුවන්. එහෙමත් බැරි නම් මෙන්න ලේයර් එක කියලා ඔක්කොටම දාන්න බෑ. වැදගත්ම ඉෂුව ක්‍රක්ස් ක්‍රක්ස් of the point දාලා පෙන්නන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඒ උනාට දැන් ඊට ඒ අවස්ථාවට අදාළ උනාට වෙන අවස්ථාවල් වලදී ඒ ඒ සිද්ධාන්තයම නැවත මතුවෙනවා. ඒ කියන්නේ දැන් මේ ඉලියෙන් තියෙන concept එක නෙමෙයි මේක යටින් තියෙන්නේ කියලා. ඒ වගේ අවස්ථා වැඩි වෙන්න වැඩි වෙන්න මේක මහා බොරුවක් කියලා හැඟීමක් එනවා. ඒක දැනගන්නේ කොහොමද නරකද? හොඳයි ස්වාමීන් වහන්සේ හැබැයි ඉතින් ඒ ගොළුව ඇයි ඉන්නේ කියලා. ඉදුගම ඉස්සලා දැනගන්න ඕනේ විශාල ජනතාවක් ඒක දන්නේ නැහැ. ඒගොල්ලෝ මේ ඇඳලා තියෙන චිත්‍රයේ යථාර්ථය කියලා හිතලා ජීවත් වෙනවා. තව කෙනෙකුට තේනවා ඒක තිබුණට මේක වෙන ඩයිමන්ෂන් එකක් තියෙනවා. රියැලිටි කියලා එකක් තියෙනවා කියලා. ඒ රියැලිටි එක දැනගත්තට පස්සේ ප්‍රශ්නයක් කරගන්නත් පුළුවන් රියැලිටි එක ජස්ටිෆයි කරන විදිහට ජීවත් වෙන්න ප්‍රෝග්‍රෑම් එකක් හදලා පුළුවන්. ඒ නිසා රියැලිටි එක දැනගන්න එක අවුලක් වගේ තමයි පේන්නේ. නමුත් ඒක ඊගාන ස්ටේජ් එකට යන්න තාත්තික ක්ලියර් වෙන්නේ ඒකයි. කියගාඩ් කියන එක නා ලොරන්ස් ලොරන්ස් නේ සෝරස් කියගාඩ්. එයා එක්සිස්ටෙන්ෂලිසම්. අපි දෙයියෝ විස්තර කරනවා. එයා කියනවා පොඩි ළමයා සෙල්ලම් කරන වයස. සෙල්ලම් කරන වයස කියලා කියන්නේ සෙල්ලම් දේවල් හදනවා. ඉතින් අපි ගෑනු පිළිපි වෙනසක් නැහැ. ඉතින් ළමා සෙල්ලම් වයසේ තියෙනවා. ඊට පස්සේ ආට සෙක්ස් feeling පහළ වෙලා එයා family life එකට ගිය ගමන් අරයට අර සෙල්ලම් ජීවිතේ කරගන්න බෑ දැන්. ඉතින් එතකොට එයාගේ සෙල්ලම් ජීවිතේ අතහැරලා අපි කියන්නේ වෙලිකටු හැන්දර පොස්කොල කොටට ඉතින් ආයුබෝවම් මම දැන් යන ඇත්ත හිකට ගෙදෙට යන. ගියාට පස්සේ දැන් අර සෙල්ලම් කාලෙදී අපිට මොකොත් නෑ ඕන දෙයක් බැලි. නමුත් දරුවෝ ඉදිරියට කරන්න බෑ දැන් ඒක. දක්වන්න සදාචාරය පෙන්වන්න එපා. සදාචාරය පෙන්වන්න ගියාම ඉතින් family life එක ඇතුළත අපි දහනවා norms. අපි දාගන්නවා ethics. දාන්නේ දැන් මම තමයි ethic ideology එක. අයියා තාත්තා හරි අම්මා හරි. පෙන්වන්නද එයා දන්නවා ඇත්තට මම සෙල්ලම් කරපු කාලේ ඕක මොකක්වත් තිබුණේ නැහැ. නමුත් දැන් පෙන්නකොට එයාට විද්ද වෙනවා දැන් රාමුවක් ඇතුලේ ජීවත් වෙන්න. ළමයි ඉදිරියට පිටු ගෙලින්න බෑ. දැන් ඕම ගිහිල්ලා අවුරුදු 50 පැන්නයි කියලා කියන්නේ. දැන් ළමයිනොත් හරි ඔක්කොම හරි මගේ ඇතුලේ කිසිම ප්‍රශ්නයක් විඳිලා නැහැ. ෆැමිලි ලයිෆ් එකත් හරි. මම PhD ගත්ත අරගෙන ජොබ් එකකුත් කරලා තියෙනවා. තාම බින්දුවේ. එතකොට යාට පේනවා මේ ethics ඉක්මවලා ගිය truth therapy. ethics වල පේනවා තමයි මේ දෙක ළමාදී යහපුර ethic වෙන නැතුව විතරක් යහපුර ගියා. يعني idealistic එක. අතෙන් ගියාට පස්සේ යාට තේරෙනවා මේ සෙල්ලම් යුගයකට වැඩිය ethical යුගයකට වැඩිය reality කියන එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ අර සෙල්ලමක් ඒක සෙල්ලම් යුගයෙන් අපි ආවේ බොහොම කැපකිරීම අමාරුයි. ඊට පස්සේ එතික්ක කතා වෙන්න බෑමයි කියලා එයා කියනවා. අපි ඒ තරම් මේ වගේ කියන්නේ ෆන්ඩමෙන්ටලිස්ම් සදාචාරවාදී කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් කියන්නේ එතික්ස් වලට එනකොට ඒ වචනේ කියන්නේ මොරලිස්ට්. අපේ ලෝකේ අසාධ්‍ය වෙලා තියෙන මොරලිස්ට්. ගලවන්නම බෑ. ඒකයි කාල් මාක්ස් මා කිව්වේ මේක කෑවොත් කුඩු ගන්න කොහොමදයි? ආගම කියලා කියන්නේ මනුස්සයෙක්ට සම්පූර්ණ කරක් කරන එක. ඒක ethics වල හිර කරනවා. එයාට තේරෙනවා හැබැයි ethics වලින් එහා ගිය truth එකක් තියෙනවා. එතකොට එයාට ethics අතාරින්න වෙනවානේ. ඒ ethics අතාරිනකොට ඒ truth එක සමාජයට ගැලපෙන්නේ මට ගැලපෙන්නේ. සමාජයට ඕන කරලා තියෙන ethics වල ධ්‍යාන විනාශය හිර කරගන්න. ඉතින් නෝතෝ කියක් ගන්න පෙන්වන truth එකකට එහාට කියන්නේ බුදුහාමුදුරුවෝ ඒකත් කතා කරන්නේ. ඒක නෙවෙයි. අපි ස්ටේජස් තුනකට පෙන්නනවා. අපි මේ පටන් අරගෙන යනකොට එක එක එක එක අතහැර අතහැරට අමාරුවෙන් අතහැරියට ඊගාවට එන එක බලනකොට ඒක දිනුනට උගක් හොඳයි. ඒකත් අතරින් දෙනවා ඊට වඩා හොඳ එකක් තියෙනවා. ඒක නිසා බලනකොට ඕනම දෙයක ඩයිමන්ෂන්ස් දෙක තුනක් තියෙනවා. ට්‍රුත් එකෙත් එහෙමයි. කොමියුනිකේෂන් වලත් එහෙමයි. සරසම්පත් වලත් ඒකයි. ඉතින් මිනිස්සු ඉන්නේ අඩියෙන්නේ ඒ ඔක්කොගෙම ඉතාමත් පහත් අසුචි වල ඉන්නේ. ඒගොල්ලන් කිව්වත් මේට වැඩි හොඳ දෙයක් තියෙනයි කියලා මේ බඹුහන්ගේ බලය යන්නේ. උඹට ඕන ඔබ බලය. අපිට හොඳයි මට ඉදාලෙන්න මට දකින්න මගේ හිනේ. එතකොට අපිට සිද්ධ වෙනවා selfish වෙන. උඹලට බෑ. මට පුළුවන් බෑ. වෛර කරන්නත් එපා. පහත් කරලා හලකන්නත් එපා. Taman ගියා Taman වැඩි කරගන්න. බුදු බුද්ධෝත්පාද කාලේ. manussත්ව ප්‍රතිලාභය ලැබිලා තියෙනවා. මම ක්ෂණ සම්පත්තිය ගන්න කියලා කාටවත් මම ජස්ටිෆයි කරන්න යන්න ඕනේ. අපි එනකොට ආවේ කතා වෙලා නෙමෙයි මේ ලෝකෙට. යනකොට මේ කතා වෙලා නෙමෙයි මේ අතරමඟ හම්බෙච්ච දේ මොනවද මෙච්චර බැඳීම. සතර දත්‍රා විනන්ද නෙමෙයි අම්මා වගේ අහගෙන තාත්තා වගේ අහගෙන බැලගෙන මැරෙන්න ආවේ. එනකොට එනකොට ඕක නැහැ. ඉතින් ඒ ඒ පෞල් ශක්තිය ඒ කියන්නේ මේ සෝෂල් නෝම් එක කඩාගෙන ඒ කියන්නේ ගාලා කඩාගෙන යන හරක කියලා කියන්නේ. පැවිද්ද කියලා කියන්නේ ප්‍රවෘජාව කියලා කියන්නේ දාල කඩාන යනවා. අන්න එකට යන්න ඇතුළත පුදුමාකාර ආත්ම ශක්තියක් තියෙනවා. නැත්තම් මේ සමාජයේ නම් ගහන ගන්න පදවලට නටන ගන්න අපි ඉන්නේ. ඉකිකුට ඔක්කත් නෑ. චාරය ඇත්තම නෑ. මේ සමාජය කියන්නේ ජහමනයා කියන්නේ මහජනයා. මේ ඉකිකුට ඇත්තම නෑ. ආය කතා කරන්න බෑ තරහට නෙමෙයි කියන්නේ ජහමනයම තමයි. නිකමිට හිතන්නේ දැඩි තන්දෙන් කවුරු හරි දිනුවනම් යථාර්ථයේ දිනන්න ඉඩ තියෙනවා. යථාර්ථයේ කවදාත් වැඩි ඡන්දයක් ලැබෙන්නේ නැහැ. ඡන්දෙන් කවුරු හරි දිනුවයි කියන අනිවාර්යම කාම ඡන්දෙන් ඉඳලා තියෙන කුසල ඡන්දය. ඉතින් අද ඔක්කොම දන ප්‍රජාතන්ත්‍රවාදී බහුජන සමාජයේ ධර්ම දාපු ගමන් ඉතින් ජාමනියලා. ඉතින් ඒකේ බැඳිලා ඉන්න ඕනේද? මොකද්ද මන් දන්නේ ඒක YouTube එකේ වතුන ගැහනුට නටන්න පුළුවන්. නමුත් නටන්න ඕනේ කියලා එකක් තියෙනවා. ඒක <laughs> ගන්න මේ සමාජය දැනගත්තා නම් මම ඉබ්බලට කිව්වේ තරහක් නැහැ. මෙන්න මට වැඩක් තියෙනවා. උඹලත් එක්ක ඉඳලා ඌව සාධාරණ කරගෙන දෙලිවලා මගේ පෙට්‍රල් පිච්චිලා මගේ කාලේ ගිහිලා ගන්නවට වැඩිය මට වැඩක් තියෙනවා. ඒකට ඒ අවශ්‍ය කරන පෞෂත්වය හැමෝටම ඒක නැහැ කියලා පහත් කරලා හකන්නත් වෙනවා. නමුත් ඒක කළ හැකියි. ඒක ඒක තමයි බුද්ධෝත්පාද කාලය කියන්නේ. කාර්යබුද්ධ සාංශේ මේ බමුණු කුලයක ප්‍රධාන ගෝලයා වෙලා කඩාගෙන සර්වඥාන්සලට යනකොට මුළු පවුලම සංජය පරිත්‍රාජික ඇතුළු සියල්ලම යුද ප්‍රකාශ කරා. මේ සංජය තමයි එයාගේ ගෝලෙක් තමයි මේ ඔය බුදුජානනාංශෙත් එක්ක රජගහනුවරදලා අපේ වෙනකම් බැන බැන යනවා පිටිපස්සේ. ඔය ශ්‍රමණයා එයාගේ ගෝලයා කෙනෙක් පාපා. හොඳයි බුදුහාමේ අර වැඩියෙන් බලින මොකද එයාගේ හොඳම ගෝලය ආරයට කඩන්නේ. එන්න පුළුවන්. සාරිපුත්‍ර සාංශේ උනත් මග්නෙක් වෙලා බුද්ධහමට එන්න පුළුවන්. හැබැයි එන්න ඕන කියන දෙයක් නැහැ. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශේ මල්ලිගෙන් යන්න. එහෙම කරව ප්‍රයෝග ටික බලනකොට එහෙම එහෙම එහෙම සිස්ටම් එකක් තියෙනවා දාගෙන යන්න එකක්. අහුනේ නැතුවට තියෙන සෝරි තමයි. ඊට ප්‍රශ්න තව තියෙනවා. So I want to, uh, following yesterday's uh, discussion during the question and answer session, so I want to, we were talking about uh, not being able to recognize the breath as it starts. Uh-huh. I gave a lot of sort of, uh, I thought about it, and uh, I've been thinking about all this for a while, about how existence is, and uh, uh just have a big, big query from you, Swami Answer, as to whether that is because we don't recognize the intention to breathe there is an intention, but we don't recognize it because we're not that at that stage. Because the whole of this life is just a uh, play between this form and mind, and nothing else, as I understand it. But we get this life force as we are born, and that continues, and that controls just about everything, everything we do. Because today, the whole day, I was having intention as the focus from the time I got up. I intend doing this. And uh, it was surprising how I was able to keep the mindfulness better when I had the intention. And whenever the intention wavered, then my mindfulness was also not there. So I was just wondering whether that is the reason why we don't recognize the event as it happens, because we are not at that stage where we can recognize the intention to breathe because as a baby is born, there's a great need for the child to breathe. So it sort of really struggles and takes the first breath. And when we die, we lose that breath so that the life force leaves. But right through the life, we have that force that keeps everything going, all the functioning of the body. I just had a very strong Mindfulness, average mindfulness only can see the already arisen phenomena, it's enough. So you have to understand each time whenever where it is arising, if you can note it, you have to understand theoretically, you have never seen the cause for arising or the beginning. So that is a second gear. First you see already arisen phenomena. And then when that is confirmed, you are about to see the arising part, the appearing part. And when you go there, a, it's a gray area. And when you go deeper and deeper, just like when you are in a electrified room, if you switched off, immediate darkness happens. But after a while, little by little, again you're about to see. Because eye is getting adjusted. Likewise, mindfulness when it's penetrating the object, so it is about to see the beginning part. So when, when that happens, you are completely cut off from the rest of the world. So you don't like it, because you wanted to be with the world. But if you wanted to go one thing deeper and deeper, you have to give up. You feel it, you feel alienated, you feel lost, you feel like something uh, unknown. But still, if you go to push, push, push, and to go there, you see different, different layers, how it is the processing is happening from the intention to the breath, or intention to the rising and falling, that part is so eventful, it's so dramatic, you have to have a sharp mind. Here and there you are look at. Be there. So that consumes so much of energy. Just like drilling. That drilling power sharpen the and strengthening the mindfulness. So that mindfulness is called sustained, uh, sustaining mindfulness, steadfast mindfulness, continuous mind. It is a kind of a momentum. It's a kind of a acceleration in, you don't find in the normal mindfulness. You can't do that play everything with. You have to select one, soften and drill through. When drilling there, you are utterly cut off from the rest of the world. And mindfulness is power line aligned, drilling inside. And when you go there, you are nothing drilling outside, you are going into your mind. The object represents your mind. You are usually superficial that's enough. Select the soft end, select the, the crux, the pivotal point and drill it. And when you are drilling after while you see, not only you are penetrating and drilling the external object, exactly the same thing happens. Jnatancha, jnanancha, ubovi vipassati. You feel not only the object but even the subjective mind itself is now being drilled inside. So when that happens, there is a kind of a harmony between inside and outside. It never happened with average mindfulness. Average mindfulness do not have that capacity. But it has potential, so you have to sharpen, to drive through. So this penetrating power is what you call insight. That's called uh, vipassana, special kind of looking. It is not a normal superficial looking. You have to select what is the soft tail, what is the uh, important thing, not drill everything, go through it. It happened only once. Yes. And then onward you are a different person. You never look at anything, you never decide anything because it is superficial. You wait, if you wish to decide, I need to penetration. Once penetrated, it is no more the external superficial thing. So you become, you take one thing at a time and drill through while drilling you see outside is completely camouflaged. It is just show. But internally it carries its intrinsic characteristic. It never you can see by superficial flow. Therefore it is called superficial, it is called the, uh, whenever you put a cork into water, it is just flogging, uh, wavering up on the surface. But instead, if you put a piece of iron, it penetrates. So mindfulness, at the beginning appears like not what but really, drilling, when it is happening, it is of course no no more, no more you. It's a, it's a, it's a art. It's a, it's a momentum. It's a dhammata. You yourself is being drilled, not only the object. So therefore try it. But always, everyone, every object you can't do it. There's a particular object assigned uh, for you. So you have to select that one and drill through. And then you find that that observation is completely different from the superficial observation. So science itself is having this character, but they are drilling outside things. Buddha is telling drill yourself, something subjective, going inside. So when it happens, you feel like living. Otherwise, you are partial. Your experience is utterly partial, and you are very judgmental, argumentative, moment you deep go inside, no argumenting, no judgmental, you know the fact, you know the truth. Very, very difficult to put into words. Okay, we have now passed the mark and we are going to have walking meditation Supposing there are no questions from the society, the group, we have 55 minutes for walking. Thank you very much for the participation. ඉතින් සම්බන්ධ වුණාට බොහොම පිං. ඉතින් සමාප්ත වෙනවා අපි ධර්ම සාකච්ඡාව කමඨාන් සුද්ධ කිරීම. ස්වාමීන් වහන්සේ මම අද අදින් ඉවරයි මගේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඉඳලා වැඩට යන්න තියෙනවා. Ding, Fátima, Fátima, Fátima, Fátima,